සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඉස්සර නීති නීති ගොඩක් තිබුණේ නැහැ කිව්වා. විසර නීති ගොඩක් තිබුණේ නැහැ. ගොඩ පිරිසක් ධර්මය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඉස්සර නීති ගොඩක් තිබුණේ නමුත් ගොඩ පිරිසක් ධර්මය අවබෝධ කළා. රහත් වුණා. දැන් නීති ගොඩාක් තියෙනවා. ඒ වගේ rahat වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී ධර්මයේ අවබෝධය කරන පිරිසේ යම්කිසි පහු වෙන පහු වෙන යම්කිසි පිරිස වැඩි වුණාට අවබෝධ වෙන පිරිසේ අඩුවීමක් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කස්සප ඒක එහෙම තමයි කිව්වා. මේ මිනිසයා පිරිහෙනවා. පිරිහීම වළක්වන්න තමයි නීති දාන්නේ. නමුත් මේ පිරිහෙනකොට ධර්මය අවබෝධ කරන්නේ ධර්මය අවබෝධ කරන හැකියාව නැති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කස්සප බුද්ධ ධර්මයේ වගේ වෙනින් දෙයක් ආවොත් ඉස්සරහට එතකොට මේ බුද්ධ ධර්මයේ අතුරුදහන් වෙනවා. ඒ රත්තරන් වෙනුවට රෝල් ගෝල්ඩ් ආවාගේ කිව්වා. එතකොට රත්තරන් හොයාගන්න මිනිස්සුන්ට ඕනේ නැහැ. ලාභෙට තියෙනවනේ. Roll gold. ඊට පස්සේ මිනිස්සු ඒක පාවිච්චි කරන්න ගන්නවා. ලාභ දෙයි. රත්තරන් අතුරුදහන් වෙනවා. ඒ වගේ බුද්ධ දේශනා වගේ වෙන දෙයක් ආවොත් මිනිස්සු කන්ෆියුස් වෙනවා මොකද්ද මේකේ තියෙන ඇත්ත නැත්ත කියලා හොයාගන්න බෑ. එතකොට අතුරුදහන් වෙනවා කිව්වා. හැබැයි මේක කරන්නේ මේ බෞද්ධ කියන අය කිව්වා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දේශනාවේ නම සද්දම්ම පතිරූපක සූත්‍රය. ඒ කියනවා සක්කාසප මේ ශාසනයට එනවා කොටස් හතරක්. එක කොටසක් භික්ෂු. අනෙක් කොටස භික්ෂුණී. ඊළඟ කොටස උපාසක. ඊළඟ අය උපාසිකා. මේගොල්ල කිව්වා මේ වැඩේ කරන්නේ. මේගොල්ල කොහොමද මේක කරන්නේ? මේගොල්ල අතෙන් කරුණු පහක් වුණොත් එදාට බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා. පළවෙනි එක තමයි මේගොල්ලෝ ඒ කිවි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි ඒ ඇයිට කියන මොන පිරිස කියලාද? සිව්වණක් පිරිස. ඒ අය ශාස්ත්‍රුන් වහන්සේව පිළිගන්නේ ගෞරවයක් නැහැ. අඳුනන්නේ ඒක පළවෙනි කාරණේ කිව්වා. දෙවනි එක ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ධර්මයේ දන්නේ ධර්මයට ගෞරවයක් නැහැ. ධර්මයට සත්කාර කරන්නේ ගරු කරන්නේ ඒක දෙවෙනි කාරණේ කිව්වා. තුන්වෙනි එක ඒගොල්ලෝ සංඝයා අඳුරන්නේ සංඝයාට ගරු කරන්නේ සංඝයාට සංඝයා අඳුරන්නේ නැති නිසා පිරිනවා කිව්වා. ඒක කරුණු කීයද? දැන් කිව්වේ කීයද? තුනයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒගොල්ලෝ හික්මෙන්න කැමති නැහැ කිව්වා. පුහුණු වෙන්න කැමති නැහැ කිව්වා ධර්මයේ. ධර්මයේ පුහුණු වෙන්න කැමති නැහැ. ඒ කිව්වේ ශික්ෂාව. කැමති නැහැ. ඒක හතරවෙනි එක කිව්වා. ඒගොල්ලෝ කියනවා සමාධියක් ඕනේ නැහැ. සමාධිය නැතුවත් මේක කරන්න පුළුවන් කියලා සමාධියට ගෞරව කරන්නේ නැහැ කිව්වා. මේක පස්වෙනි කාරණේ කිව්වා. දැන් ඔබ හිතන්න බෞද්ධ ලෝකයේ මේ උපద్రව පහම අද තියනවද නැද්ද? අද මේ පහම තියෙනවා. විතර අපි බුදුදහම දියුණු කරන්න හෝ ඒකට ආස කරන්නේ බලපලින් සරසලද? මට හරි ප්‍රශ්නයක් තිබුණා ඉස්සර ඉඳලා ඒක. වෙසක් කාලෙට බුදු සසුන බබලේවා කියලා කොඩි ගහනවා. ඊට පස්සේ නෑ. ලයිට් දානවා. ඒ ලයිට් නිව්වම ඉවරයි වැඩේ. සරසිලි කරනවා ඒව පරණ වෙලා යනවා. ඉවරයි වැඩේ. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරාම කියනවා උන්වහන්සේ කියපු දේවල් අදට ගැලපෙන්නේ නැහනේ කියනවා. අද හරි සයන්ටිෆික් නේ කියනවා. ඊළඟට කියනවා සයන්ටිස්ලා තාම මේවා ප්‍රූව් කරලා නැහනේ කියනවා. මං ඒ වගේ හිස් වචන අහලා තියෙනවා. ඔබ අහලා නැද්ද ඒවා? කාටද මේ ගරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේට කවුද? ශ්‍රාවකයෝ. ඊට පස්සේ ශ්‍රාවකයන්ට කියනවා වෙන වෙන දේවල් අදහන්න කියලා. ඒගොල්ලෝ හරි කැමැත්තෙන් අදහනවා. හරි කැමැත්තෙන් අදහනවා. ඒකට ඒගොල්ලෝ කියන්නේ මොකක් වුණත් ඉතින් හොඳ දෙන්නේ. හොඳ දෙන්නේ අපි ගන්න කියනවා. එතකොට බලන්න අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබලනවා දකින්න කැමති නම් අපි එක එක්කෙනාගෙන් ඒකෙන් උන්වහන්සේ දේශනා කළා මගේ ශාසනයේ අතුරුදහන් කරන්න මෙන්න මේ ගෲප් එක කිව්වා. කවුද මේ ගෲප් එකේ ඉන්නේ? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේගොල්ලෝ කිව්වා මේක නැති කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ අතින් පළවෙනි පළවෙනි හානිය මොකද්ද? බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ. දන්නේ. එතකොට මේ වගේ දෙයක් වුණොත් ඒක තමන්ගේ දරුවන්ට බලපාන්නේ නැද්ද? දැන් අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්නම් ඒ ශ්‍රද්ධාව නැති බව ළමයින්ට යන්නේ නැද්ද? එයා ජීවත් වෙන පරිසරයට යන්නේ නැත. එතකොට මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කරන්න උදව් කිරීම වෙනුවට තීන ටික නැති වෙනවා නම් එතකොට ඒක තමන්ගෙන් ශාසනයට හානිය. එහෙනම් පළවෙනි දේ වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ඕනේ. ඉතින් බුද්ධ දේශනා කියවලා දැන් ඉතින් බුද්ධ දේශනා කියවන්න පුරුදු වුණාම ඔබට තේරෙයි හරි පුදුමයි ප්‍රඥාව ගලනෝ මේ බුද්ධ දේශනාවල හිතා ගන්න බෑ ඒක සාමාන්‍යයෙන් කොහොමද එහෙම දේශනා කරන්න කියලා දවසක් මම මම එක හාදුර කෙනෙක් එක කිව්වා මට හරි සතුටුයි මේ බුද්ධ දේශනා කියවද්දී හරි පුදුම වෙනවා මේ ගැන කියලා. හා ඔයා මොකටද පුදුම වෙන්නේ කියලා ඇහුවා. ඔක වැරදිද කවුද දන්නේ? ඔක වැරදිද කියලා ඇහුවා. වැරදිද කවුද දන්නේ? නෑ නෑ කිව්වේ මේමයි. ආනන්ද හඳුනට වැරදිලාද කවුද දන්නේ කියලා ඇහුවා. හැබැයි මට හොඳ වෙලාවට ඒකට උත්තරය ආවා. මං එහෙනම් ආනන්ද හඳුරන්නේ මේ වරදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට. ඇයි උන්වහන්සේ දේශනා කළා මතක තබා ගැනීම තියෙන අතරින් memory powers තියෙන අතරින් අග්‍ර ශ්‍රේෂ්ඨ යුනික් එක්කෙනා කියලා මෙන්න මෙයා. කවුද? ආනන්ද. එහෙනම් ඒ choice එක වැරදි කිව්වා. ඒකින් ඒකින් මම යම් තැනක යකි කටවහා ගත්තා. එතකොට හානි කරන්න හැදී මගේ ශ්‍රද්ධාවට නේද? Taman දැනගන්න ඕනේ Tamanගේ ශ්‍රද්ධාවට කිසි කෙනෙකුට හානි කරන්න නැති වෙන්න ස්වාධීනව ඉන්න. ඒ ස්වාධීනත්වය නැති වුනහම අපි අනුන්ගිව ගිලිනවා, gidi පිටින් ගිලිනවා. මෙහෙම වුණාම කවුද්දන්නේ අරමුණ ආ එහෙමද ඕන ගිල්ලා එහෙම ගෙලින්න ලෑස්ති වෙලා මම ඉගෙන ගත්තේ නැහැ. මම හරියට කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය ගැනම. ඉස්සර මට මතකයි මම නම් ඒක පිළිගත්තා කියන්න මට එච්චර මතකයක් නැහැ. ඉස්සර කිව්වා සමහර අය මනුස්ස ලෝකෙටම එන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න නම්. අනිත් ලෝකවල ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. මං මගේ මතක හැටියට මම ඒක පිළිගත්තේ නෑ. ඒක කියලා කියනෙව්වා. මම හිතුවා. හිතේ බුදු ගුණ. දැන් බුදුරජාණන් වහන්සේට බුදු ගුණ නමයක් තියෙනවනේ. මෙන්න මේ කවුරුවත් දීපු ටයිටල් එකක්ද? නෑ. එහෙනම් කවුද ඒක කිව්වේ? බුදුරජාණන් වහන්සේමයි. මහණෙනි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා මේ ಗುಣ නවය කියලා හඳුන්වා දුන්න මිනිස්සු කොහොමද ඒව හොයාගන්නේ? එච්චර මුලක් නෑ සාමාන්‍ය මිනිසුන්ට. ඉතින් මට එකපාරට මතක් වුණා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් එකපාරට මම ඒක පිළිගත්තා. පිළියරන් හිතුවා නෑ නෑ නෑ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය අහලා දෙවියොත් මේක අවබෝධ කරනවා. ඒතර මම ඒක හිතන්න පුළුවන් නිසා මගේ ශ්‍රද්ධාව රැකුණා. මම දන්නේ අනිත් අයගේ ශ්‍රද්ධාවට මොන වෙනවද කියලා. එතකොට කිව්වොත් දන්නවා වගේ නෑ නෑ නෑ මනුස්ස ලෝකෙ විතර මේක අවබෝධ කරගන්න පුළුවන් දෙවියන් දෙවියන්ට අවබෝධ කරන්න බෑ කියලා. වදින්නේ කොතනටද? බුදුරජාණන් වහන්සේගේ සත්තා දේ මනුසණන් කියන ගුණයට. එතකොට මේ ධර්මය අවබෝධ කරන්න බෑ කිව්වොත් වදින්නේ කොතනටද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන ගුණයට. ඒ බුද්ධ කියන්නේ මොකද්ද? බුද්ධෝසු භගවා බෝධාය ධම්මං දේසේති. බුද්ධත්වයටපත් භාග්‍යවතුන් වහන්සේ අවබෝධී පිණිස ධම් දේශනසේක. එතෙන්ට වදින්නේ. එතකොට අපි ශ්‍රාවකයෝ හැටියට දැන් අපි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඔබ උපාසක උපාසිකා. ඔබ මොන ශ්‍රාවකයෝද? ගිහි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ. එතකොට ඔබිනුත් අපිනුත් මේ දේ වුණොත් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති වෙන දේවල් ආවොත් අපි උදව් කළා ශාසනය වෙනසෙන්න. ධර්මයට විරුද්ධ දෙයක් අපි කිව්වොත් අපි උදව් කළා ශාසනය නැති වෙන්නේ. මේ විදිහට බුද්ධ දේශනාවේ විස්තර කරනවා. එහෙම ශාසනේ බබලනවා කියලා කියන්නේ එහෙනම් අර පහ ඇතිවීමයි. මොන පහද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය. උන්වහන්සේව ආදරෙන් පිළිගැනීම. ධර්මයේ කෙරෙහි ගෞරවය. ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවය. පුහුණුව ශික්ෂාව කෙරෙහි ගෞරවේ සමාධිය කෙරෙහි ගෞරවය. මෙන්න මේ පහ මේ බෞද්ධ සමාජය තුලින් ඉස්මතු වුණොත් අන්න එදාට අපි කියනවා බුද්ධ ශාසනේ බබලනවා කියලා. වෙන කිසිම ක්‍රමයක් නැහැ බුද්ධ දේශනාවට අනුව. වෙන කිසිම ක්‍රමයකින් මේක බබලවන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ නවය අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේගේ ගුණයෙන් පළවෙනි ගුණය මොකද්ද? උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් කියන්නේ මොකද්ද? උන්වහන්සේ තුල තිබුණු රාග, දේශ, මෝහ ආදී කෙලෙස් ප්‍රහාණය වෙලා ගියා, නැති වුණා. ඒවෙන් නිදහස් වුණා. පිරිසිදු සිතක් ඇති වුණා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ කියන්නේ උන්වහන්සේට ගුරුවරයෙක් නැහැ. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කළා ගුරුවරයෙක් නැතුව ඉන්න එක හොඳ නැහැ. මම ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. මගේ සීලය සම්පූර්ණ නැත්තම් සම්පූර්ණ කරගන්න උදව් වෙන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. උන්වහන්සේ බැලුවා මිනිස් ලෝකේ මේ පෘථුවියේ ඉන්නවද කියලා නෑ. දිව්‍ය ලෝකේ ඉන්නවද බැලුවා නෑ. බ්‍රහ්ම ලෝකේ බැලුවා නෑ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා සමාධිය සම්පූර්ණ නැත්තම් සමාධිය සම්පූර්ණ කර ගැනීමට උදව් ගන්න කෙනෙක් ඉනවද කියලා. මිනිස් ලෝකේ නෑ, දිව්‍ය ලෝකේ නෑ, බ්‍රහ්ම ලෝකේ නෑ. ප්‍රඥාව සම්පූර්ණ කරගන්න එහෙම කවුරුත් ඉන්නවද කියලා බැලුව උදව් ගන්න. කවුරුත් නැහැ. ඊට පස්සේ විමුක්තියෙන් පිනිස්ස තව උපදෙස් ගන්න කවුරුත් ඉන බැලුව නැහැ. එතකොට උන්වහන්සේට තේරුණා මේ ලෝකේ උන්වහන්සේ තරම් මේක දිනු කරපු කවුරුත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා මට මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේවා ඇති වෙන්න උදව් කළේ මා අවබෝධ කරගත්තු ධර්මයයි. එහෙනම් මගේ ගුරුවරයා වෙන්න ඕනේ ධර්මයයි කියලා උන්වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තබා ගත්තා. එතකොට උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය හරි පැහැදිලි මේ දේශනා කියවද්දී. හැබැයි කිසි දවසක මේ දේශනා මේ එක එක මේ පුතඥන මිනිස්සුන්ගේ පාඩම් එක්ක කම්පයා කරන්න යන්න එපා. ඒක Tamanට සිද්ධ වෙන විශාල ශ්‍රාවකයෙකුට ගැළපෙන්නේ නැති විශාල වැරැද්දක්. ඔබ හිතනවාද මේ පුතඥන මිනිස්සෙකුගේ ඥානයක් අරහත් සම්මා සම්බුදු කෙනෙකුගේ ඥානයට සමාන වෙයි කියලා? ඒක කිසි දවසක වෙන්න බැරි එකක්. සමහර කියනවනේ බුදුරජාණන් වහන්සේ 2500කට කලින් හොයාගත්ත දේවල්ද සයන්ටිස්ලා හොයා ගන්න ඕනේ. සයන්ටිස්ලා ලොකුම බුදු වෙලා. එහෙම කියනවනේ. සයන්ටිස්ලා ඔක්කොම දුෂ්කර ක්‍රියා කළා, ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන මාර පරාජය කළා, බුද්ධත්වයටපත් වෙලා. ඒතර මේ මෝඩ ප්‍රකාශ කරන්නේ කවුද? මේ බුද්ධං සරණං ගච්ඡාමි කිය කී ඉන්නයි නේද? එතකොට අපි මේක වෙනම දකින්න ඕනි. දැන් අපි ගත්තොත් බොරළු ගොඩ. බොරළු ගොඩක තිබුණොත් ඩයමන්ඩ් එකක්. ඔබ ඒකත් සලකන්නේ බොරළු හැටියටමද? බොරළු ගොඩෙන් ඒක වෙන් කරලා දැක්කොත් නේද ඒකේ වටිනාකම එයා දකින්නේ. නැත්තම් එයාට පෙනේ බොරළු වගේම. නේද? බොරළු ගොඩේ තිබුණත් වටිනා මණිකක් ඔබට මේ මණික හඳුනගන්න බැරි වෙයි. ඔබ හිතේ ආ ඒකයි මේකයි ඔක්කොම එකයිනේ කියයි. ඉතින් ඒ නිසා අපිට තියෙන්න ඕනේ නිහතමානීව හරි දේ හරි විදියට තෝරගන්න පුළුවන් හැකියාව. වැරදි දෙයක්ට පාර කිව්වොත් අපි කවුරු හරි ඒක වැරදියි. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ තේරුම් ගත්තොත් එයාට වාසියක්, ලාභයක්, උදව්වක් මිසක් එයාට පාඩුවක් නැහැ. එයා හොඳ වෙයි, යහපත් වෙයි. එතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ කියන්නේ උන්වහන්සේට ගුරුවරයෙකුගෙන් සම්බන්ධයෙන් නැතුව උන්වහන්සේට අවබෝධය ඇති වුණා. හරි ලස්සනට ඒක උන්වහන්සේ විස්තර කරනවා. බොහෝ දේශනාවල. ඊළඟට විද්‍යාචරණ සම්පන්නයි. ඒ කියන්නේ උන්වහන්සේ විද්‍යා එතන විද්‍යා කියලා කියන්නේ ඒක තමයි රියල් සයන්ස්. ඒ විද්‍යා කියලා කියන්නේ විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ උන්වහන්සේට ලැබිච්ච අවබෝධ ඥානය. ඒ අවබෝධ ඥානෙ උන්වහන්සේ එක එක විදිහට විස්තර කරලා තියෙනවා. 이르දී ලබන්නේ කොයි ආකාරයටද? දිවස් ලබන්නේ කොහොමද? නිකලස් වෙන්නේ කොහොමද? සියල්ල පිළිබඳ ඥානේ ඒ ඥානයත් එක්ක උන්වහන්සේ ජීවත් වුණා. විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඒකයි. දැන් ලෝකේ දැනුමත් එක්ක ජීවත් වෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. අපි කියමු ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියලා හිස්ටරි ගැන. ගෙදරට ගිහිල්ලා හිස්ටරි ගන්නත් හරියයිද? නෑ නෑ දැන් ප්‍රොෆෙසර් පාටියකට ගිහිල්ලා බොනවා. හොඳට. ඒතකොට යා කවුද? එතකොට ප්‍රොෆෙසර්ද? නෑ. එතකොට බේබද්දා. ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියමු බොරු කියනවා කියලා වරන් නැතුව. එතකොට එයා කවුද? බොරුකාරයා. එතකොට එයාගේ ඥාණය තියෙන්නේ පන්තියට විතරයි. අනිත් තැන් වලට ඥාණය ඇප්ලයි කරගන්න බෑ. මම දවසක් ඇහුවා එක්තරා යුනිවර්සිටි එකක ඩීන් කෙනෙකුගෙන් මම ඇහුවා ඔබතුමාට දුකක් වේදනාවක් බයක් අනාරක්ෂිත බවක් ඇති වුණොත් ඔබතුමාගේ නොලෙජ් එකෙන් දැනුමෙන් ඔබතුමා මොන විදිහටද ප්‍රයෝජන ගන්න? අනේ මට මුකුත් කරන්න බෑ කිව්වා එකෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලගේ ඥානෙ වගේ එකක් නෙමෙයි. සයන්ටිස්ට්ලගේ ඥානෙ වගේ එකක් නෙමෙයි. ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ජීවිත පුරා හරි පුදුමයි. දැන් බලන්න මේ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට හදලා දීපු කුටිය සුදු හඳුන් හොඳ මෝරපු සුදු හඳුන් ලීන් තමයි බිමටත් සුදු හඳුන් බිත්ති සුදු හඳුන් වහලේ සුදු හඳුන් දාලා තමයි උළු දැම්මේ තඹ උළු ඔබට සුදු හඳුන් කුටියක් හදලා දුන්නොත් මොකක් කරයිද ඔබ ඉඹ ඉඹ ඉඳි ෂා කියයි අතගායි ගහක් කැට සිටීමේ අතනයි උන්වහන්සේට වෙනසක් නැහැ හංසෙක් වගේ. මේ විඥාචරණ සම්පන්න නිසා ඔබට හොඳට රසට කෑම එකක් දෙනවා. එතකොට ඔබේ මොකද්ද කියවෙන්නේ? අද නම් හොඳයි. අද හොඳ ඩයට් එකක් කියලා. කියවෙන්නේ නැද්ද? බුදුරජාන් වහන්සේට හොඳ පින්ඩ පාතයක් කවුරුරි පූජා කරනවා. විශේෂයක් හිතේද? කිසි විශේෂයක් නැහැ. අර අවබෝධයත් එක්ක තමයි හැමතිස්සෙම උන්වහන්සේ හිටියේ. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයට මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධ වෙන්නේ නිලුම් කුලයක වතුර බින්දුවක් වගේ. උන්වහන්සේ නිලුම් කුලේ වගේ. අර වතුර බින්දුව වැටුණාට නිලුම් කුල රැඳෙන්නේ විද්‍යාචරණ සම්පන්න සුගත උන්වහන්සේගේ ජීවිතය තුළ බය ඇති ගැනීම ඇති වෙන අවිනිශ්චිත බව ඇති වෙන මුකුත් නැහැ. සැකේ මුකුත් නැහැ. හරි ලස්සනට උන්වහන්සේ ජී තමන්ගේ මාර්ගේ ජීවත් වෙන උන රටාව හරි ගස්සගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒකේ කෙලවර උනේ නිකලස් වීමෙන් සුගත. ලෝකවිදු. උන්වහන්සේ හරියටම දසමෙට තිතට අඳුනගත්ත ලෝකේ අද අපි ලෝකෙ කිව්වම අපිට මැවෙන්නේ මොකද්ද? පෘථුවිය. බුදුරජාණන් වහන්සේ ලෝකෙ කිව්වේ පෘථුවියට නෙමෙයි. උන්වහන්සේ කිව්වා ඒකත් ලෝකෙ කියලා. හැබැයි උන්වහන්සේ නියම ලෝකෙ real world කියලා කිව්වේ ඒක නෙමෙයි. ඇස කන නාසය දිවකය මනස. උන්වහන්සේ වදාළ යම් තැනක ඇස නැද්ද? ලෝකයක් නැහැ කිව්වා. කන නැද්ද? එතන ලෝකයක් නැහැ කිව්වා. නාසය නැද්ද? දිව නැද්ද? කය නැද්ද? මනස නැද්ද? එතන ලෝකේ නැහැ කිව්වා. යම් තැනක ඇස තියේද? එතන ලෝකේ තියෙනවා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා ඒ කියන විදිය. ඊර්වස උන්වහන්සේ දැක්ක මේ ඇස කරනාසේ දිවකය මනස කියන ලෝකෙ පැටලිච්ච මිනිස් සත්වයා එක එක ජීවිත ලබලා තියෙන හැටි උන්වහන්සේ දේශනා කළා. මහණෙනි සමහර අපායවල තියෙනවා පට්ට කරවල කිව්වා. කිසි දෙයක් නෑ කිව්වා ඒකේ. කරවල විතරයි. ඒකේ කවුරුවත් දන්නේ නෑ කිව්වා තව කෙනෙක් ඉන්නවා කියලා. එහෙම ලෝක තියෙනවා කිව්වා. ඊළඟට කිව්වා මහණෙනි තව ලෝක තියෙනවා සැප විතරයි කිව්වා. දුක කියලා එකක් දන්නේ නැහැ කිව්වා. හරියට තියෙන උන්වහන්සේ මේ මිනිස්සුන්ගේ සත්වයන්ගේ ජීවිත ගැන විස්තර කළා. ඒක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තිරිසන් අපාය හරි පුදුමයි කියනවා. පයින් යන මේ කියන්නේ කකුල් තියෙන සත්තු ඉන්නවා. කකුල් නැති සත්තු ඉන්නවා. පියාඹන සත්තු ඉන්නවා. එතකොට කකුල් ගොඩාක් තියෙන සත්තු ඉන්නවා. මේ හොට තියෙන සත්තු ඉන්නවා. දිවෙන් ඇදලා ගන්න කෑම ඇදලා ගන්න සත්තු ඉන්නවා. දඩයන් කල්ලා කන සත්තු ඉන්නවා. විවිධ පාට තියෙන සත්තු ඉන්නවා. විවිධ හඬනගෙන සත්තු ඉන්නවා. මහණනි මේ කොහොම හැදෙන්නේ හිතක කිව්වා. ලෝකවිදු. උන්වහන්සේ තරම් ලෝකෙ ගැන දැනගන්න ඕන නම් අප බුද්ධ දේශනා කියවන්න. ලෝකෙ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. හැබෑ ලෝකෙ දැනගන්න. නැත්තම් හොයන්න බෑ අපිට. දැන් මම මේ අපේ නිව් ජර්සි ඇමරිකාවේ නිව් ජර්සි අසපුවට ගියපු වෙලාවේ මට මහත්තයෙක් හම්බුණා. එයා මේ ඇස්ට්‍රොනොමි ප්‍රොෆෙසර් කෙනෙක්. එයා යනවා ගම් වලට ඒක රිසර්ච් කරන්න. එයා කියනවා අනේ හරි පුදුමයි ස්වාමීන් වහන්සේ ගම් ඇතුළට ගියාම සමහර මේ ආගමික සංවිධාන තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ සොසයිටියක් හදාගෙන Earth Flat Society. පොළොව සමතලා සංගමි. ඒගොල්ලෝ කියන්නේ දීව මැවිල්ලේදී පොළොව සමතලා කළා යා මැව්වේ ඒක තමයි තාම තියෙන්නේ. ඉතින් ඒ වගේ විශ්වාසවලට රැඳිලා මිනිස්සු කොච්චර හිර වෙලා ඉන්නවද? ලිඳේ වැටිච්ච ගෙම්බෝ වගේ. ලෝකවිදු කියන ගුණේ දකින්න නම් බුදු දේශනා කියවන්න ඕනේ. පුදුමයි. ඒක දැනග තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ දැක්කා එක එක භූතෙක් ඇටසැකිල්ලක් මෙයාට ලොකු අර ගල් ගල් කඩන කුළු ගෙඩි තියෙන්නේ මේ කුළු ගෙඩි වගේක් මෙයාගේ ඔළුවට ඇවිල්ලා වදිනවා කුළු ගෙඩි 60ක් විතර මෙයා කෑ ගහනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට ගිහින් කිව්ව භාගතුන් වහන්සේ මම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. මම මටත් හම්බුණා කිව්ව ඔයා බුද්ධ ගයාවනේ. ගය බෝධිය ළඟ ඇවිත් දිටියක ඔයා. එතකොට දැන් මේ කියන්නේ රජගහ නුවරට ඇවිල්ලා ඇවිදිනවා. ඊට පස්සේ යාගේ ජීවිතය ගැන විස්තරය කියනවා. හරි පුදුමයි මේ වෙලාව යන්නේ ඒක කියන්නේ. කිව්වා මෙයා මීට කලින් ජීවිතයක මීට කලින් ගොඩාක් වර්ෂ දහස් ගානකට කලින් මිනිස්සෙක් කිව්වා. ඒ කාලේ පසේබුදු කෙනෙක් පසේබුදු කියලා කියන්නේ මේ තනියම නිවන් අවබෝධ කරලා බුදුරජාන් වහන්සේගේ නැති කාලේ ඒ කාලේ මෙයාගේ ජීවිතයේ 아무තු කතාවක් තියෙනවා කිව්වා. කතන්දරේ කිව්වා. ඒ කාලේ මෙයා. දැන් අර පෙරේතයා මේ භූතයා විල ඉන්නේ කෙනා මිනිසයා. හරි දක්ෂයි. ඕනම දෙයක් very quickly මෙයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ කාලේ හිටිය එක මිනිසෙක් එයාට පුළුවන් කැටපෝල් කැටපෝල් දානවනේ අඟුල. කැටපෝල් එකකින් පුංචි පුංචි ගල් විදලා මේ ගස්වල කොළවල එක එක ඩිසයින් අඳින්න පුළුවන්. කුරුල්ලෝ මිනිස්සු, මල් වේගෙන් විදලා විදලා අදින්න පුළුවන්. රජ්ජුරුව මෙයාට එන්න කිව්වා මෙයාගේ දස්කම් බලන්න. ආවා. දැන් මෙයා විද විද අදිනවා. රජ්ජුරුව ඇහුවා මං ඔයාට ලොකු ගාණක් දෙන්නම්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳලා දෙනවද කියලා ඇහුවා. ඒකෙන් තමයි ප්‍රසිද්ධ වුනේ. මොකද්ද? අපේ පුරෝහිත බ්‍රාහ්මණයා කට හොඳ නැහැ කිව්වා. පුළුවන් නම් කට වහලා දෙන්න. ওই විදින සෙල්ලම දාලා. රජතුමනි එහෙනම් මට ගෙනත් දෙන්න කිව්වා. එලිබිටි සීරුවක්. එලිබිටි දන්නවනේ. දැන් මෙයා හැංගිලා ඉන්නවා. කැටපෝල් එකයි එලිබිටි තියාගෙන. දැන් රජුරු අර මෙයාත් එක්ක කවුද? පුරෝහිතත් එක්ක කතා කර කර ඉනවා. රජතුමා එහෙන් කිව්වා දැන් විදපන් කිව්වා. දැන් පුරෝහිතත් එක්ක කතා කර කර ඉන්නවා අර ඈතින් යන මිනිස්සයා අරකින් එක එක අරන් අර පුරෝහිතේ කටට විදිනවා. පුරෝහිතට ගිලිනවා මේවා. එයා කිව්වා දැන් රජතුමනි මම අතින් කිව්වා රජතුමනි දැන් ඉවරයි කිව්වා. සේරුවම විද්දා. රජතුමා කිව්වා දැන් වහ ගන්නවා කට. එලිපිට සේරුව තමුස ගිල්ලා. ආ කියලා කට වහගත්තා. එදා ඉඳලා වැහුණා මැරෙන ගමන් කට වැහුණා. මේක ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධ වුණාට පස්සේ තරුණ කොල්ලෙක්, තරුණ ළමෙක් හරි ආස හිතුණා මේ ශිල්පය ඉගෙන ගන්න. බලන තමන්ටම හානිය පිණිස තමන්ගේ ශිල්පේ පිහිටපු ඇති. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා මේ තරුණයා ගිහිල්ලා අරගේ පස්සේ වැටිලා අනේ මම ගෝලෙක් වෙන්නම් ඔබ ඔබ මගේ ගුරුවරයා වෙන්න මං උදව් කරන්න නෑ නෑ නෑ තමුසිට දෙන්නේ නෑ උගන්නන්නේ නෑ තමුසි තමුසි විනාශ වෙනවා මේ ශාස්ත්‍රය ඉඳගත්තොත් ඊට පස්සේ මෙයා ගෙදරට ගියා ගෙදරට ගිහිල්ලා එයාගේ හාමිනේට උදව් කළා වළං හොදලා පිඟන් හොද්ද හාමිනේ කිව්ව නෑ මේ තරුණ පොඩි කොල්ලෙක්නේ උගන්නන්න පවුනේ එතකොට අර ගුරුවරයෙකු නෑ මේක විනාශයි කිව්වා මේක ඉගෙනුවා අර නැවත නැවත අර නෝන බල කළා ඉගෙනුවා දැන් මෙයා අර විදියටම දක්ෂ විදියට කැටපෝල්ලකින් විදිනවා ගල්. දවසක් මේ තරුණයා කල්පනා කරනවා මිනි දැම්ම එමට එයා හිතන මට හරි ආසයි මේක හොඳට ටෙස්ට් කරලා බලන්න. සතිකුට විදලා. මෙලු සතිකුට විද්දොත් කහවණු 10ක් දඩ ගහනවා. බෑ. මිනිහෙකුට විද්දොත් කවුණු 100ක් දඩ ගහනවා. මැරුණොත් එහෙම. එහෙනම් කාත් කවුරුවත් නැති වගකීමක් නැති කෙනෙක් මං හොයාගන්න ඕනේ. බලන්න මේ ශිල්පෙත් එක්ක අවාසනාවේ නැහැටි. පාරි වඩිනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක්. මෙයා ආන්න යනවා කවුරුත් නැති කෙනෙක්. කුටියක වාසය කරන කෙනෙක්. කවුරුත් වගකීමක් නැති බාරකාරයෙක් නැති නිදහස් කෙනෙක් මම මෙයාට විදින්න ඕනේ. ගත්ත ගලක් පාරි වඩිනවා පසේ බුදුරජාණන් වහන්සේ කැටපෝලෙන් විද්දා මේ කනේට දකුණු කනට වැදුනා වම් කනෙන් ගියා ගල. එහෙම හිටගත්තා ලී වැක්කිරිනවා. උන්වහන්සේ ඊරිදීන් කුටියට වැඩිය පිරිනුවම් පෑවා. මෙයා වැඩි කල හිටින්නේ ආසනේ පුනා මැරුණ කෙලිම නිරේ. බලන අර ශිල්පය කොතනට ද්‍යාගිනිච්චේ? කෙලිම නිරේ. ඒක මහත්තයෙන් මට මතකයි අඬ අඬ කිව්වා ඕස්ට්‍රේලියාවේද කොහෙද? අනේ හාමුදුරනේ මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මගේ කම්පැනි එකෙන් මට කියනවා මැෂින් එකක් හදන්න කියලා සතා මරලා මස් කරලා ඉන. අව තුනුරුවන් වැඳ වැඳ මම කියනවා අනේ මට මේක මේ ජොබ් එකකින් මාව වෙනස් කරන්න කියලා. බලන්න තමන්ගේම ඥාණය තමන්ට දෙන දේ. ඉතින් එයා නිරේ ගිහිල්ලා විඳලා විඳලා විඳලා දැන් ඉන්නවා. පුදුම වැඩිය තාම ඉන්නවා. දවස මම බුද්ධ ගයාවේ අපිට තියෙන පොඩි ලස්සන අසපුවක්. ඒක ඉස්සරහා තියෙන කොරියම් පන්සලක්. මේකේ බූදිය කෑ ගහනවා කිය කිය කිව්වා. මම පිළිගත්තේ නැහැ. ඉතින් මමත් භූතයෝ කෑ ගන්නවා දැකලා තියෙනවා. මේ මිනිසුන්ට වැහිලා. මිනිසුන්ට වැහෙන්නේ නැතුව කෑ ගන්නවා මම දැකලා නැහැ. අහලා නැහැ. නමුත් එක දවසක් පසුගිය මාර්තු 20 මට දිනේ මතක හිටින්නේ නැහැ. සාමාන්‍යයෙන් මට දින මතක හිටින්නේ නැහැ. බය වැඩි කමට මතක හිටියා මං හිතන්නේ. මං ඇහැරුණා 12:25ට විතර. ඇහැල්ලා මං ඉතින් රින්ද යන්නේ නැහැ. කොරියම් පන්සලෙන් ඇහුණා විලාපයක් යටි ගිරියෙන් කෑ ගැහුවා මම හිටියේ ගොඩක් දුර මම හිටපු කුටිය හෙල්ලිලා ගියා කෑ ගැහුවා තුන් පාරක් කෑ ගැහුවා එතකොට මට එකපාරට හිතුණා මේනම් භූතෙක්මයි හරි වේදනාවෙන් එයා කෑ ගහුවේ සතුටින් නෙමෙයි හරි වේදනාවෙන් කෑ ගැහුවේ. ඊට පස්සේ මම කල්පනා කළා කවුද මෙයා? කවුද මෙයා? මට මතක් වුණේ නම් මේ අරය වෙන්න ඕනේ. අරය දෙවිදින්නේ කෙනා. බලන්න බුදුරජාණන් වහන්සේට මේ ලෝක ගැන තියෙන අවබෝධය ඒ හැම එක්කෙනෙක් ගැනම සම්පූර්ණ විස්තරේ මොහොතකින් කියනවනේ. ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති උන්වහන්සේ තමයි මේ ලෝකේ দমনය කරන দমনය කරනවා කියන්නේ හික්මවනවා පුහුණු කරනවා ට්‍රේන් කරනවා দমনය කරන අය අතර ශ්‍රේෂ්ඨ ඒ උන්වහන්සේ කෙනෙක්ව පුහුණු දැන් ඔබ ගත්තොත් මෙතනින් අය ගොඩාක් අය පුහුණු වෙච්ච අය. සමහරු වෛද්‍යවරු වෙන්න පුහුණු වෙලා, සමහරු ඉංජිනේරු වෙන්න පුහුණු වෙලා, සමහරු ගුරුවරු වෙන්න පුහුණු වෙලා, සමහරු ආකිටෙක්ලා වෙන්න පුහුණු වෙච්ච අය. මේ පුහුණුවට පුළුවන් යම් කිසි දෙයක් කරලා දෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ යටතේ පුහුණු වුණා නම් ඔබ කොතනද? ඔබ නිකලස්. පුහුණු පුහුණු කරන අය අතර দমনය කියලා කියන්නේ පුහුණුව කියන එතන. පුහුණු කරන පිරිස අතර ශ්‍රේෂ්ඨම කෙනා අනුත්තර පුරිස ධම්ම සාරති ඊළඟට සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට කියපු ධර්මය ඉගෙන ගන්න කැමති අය සංයුත්ත නිකායේ පළවෙනි කොටස කියවන්න. ඒකේ තියෙනවා දේවතා සංයුත්තය, දේව පුත්ත සංයුත්තය, යක්ක සංයුත්තය, සක්ක සංයුත්තය කියලා කොටස් රාශියක්. ඒවයි විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ඒ දෙවියන් බඹුන් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට දීපු උත්තර. අපේ ප්‍රශ්නම තමයි. උත්තරත් අපිට දෙන පිළිතුරම තමයි. එතකොට එක දෙවිකින් එක ප්‍රශ්නයක් මම කියන්නම්. ඒ දෙවිය ඇහුවා අන්තෝ ජටා බහි ජටා ඇතුළෙත් අවුල් පිටත් අවුල් ජටාය ජටිතා පජා මේ ප්‍රජාව ඒ කිව්වේ මේ දෙවි මිනිස්සු අවුලෙන් අවුලට පත්ලා තියෙන්නේ තන්තං ගෝතම පුච්ඡාමි ගෞතමයන් වහන්සේ මං ඒක අහන්න කෝ ඉමං විජටේ ජටං මේ අවුල ලියන්නේ කවුද මේ දෙවිය අහපු ප්‍රශ්නේ උත්තරේ මොකද්ද සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත මිනිසයා සීලී පිහිටලා චිත්තං පඤ්ඤංච භාවයන් සමාධියත් ප්‍රඥාවත් වඩයි. ආතාපි නිපකෝ බික්ඛු මේ කෙලෙස් දුරු කරන වීරියෙන් යුක්ත තැනට සුදුසු නෝන්නේති භික්ෂුවක් ඇද්ද සෝ ඉමං විජටේ ජටං ඔහු මේ ගැටය ලියන්නේය ඒතර දෙවියන්ගේ ප්‍රශ්නේ උත්තරේ අපිට තේරෙන්නේ නැද්ද දෙකම තේරෙනවානේ. අන්න ඒවා කියවන්න පුළුවන් සංයුතනිකායේ මුල් කොටසෙන්. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රු කියන්නේ මාර්ගය පෙන්වන කෙනා. ශාස්ත්‍ර කියන වචනේ යොදන්නේ පිරිසක් යම්කිසි තැනකට ඩිරෙක්ෂන් එකක් පෙන්වන කෙනා. යන්න ඕන දිශාව පෙන්නලා ඉස්සරලා යන එක්කෙනාට තමයි ශාස්ත්‍රෝ කියන්නේ. ඒත් බුදුරජාන් වහන්සේ සත්තා දේ මනුස්සානම් බුද්ධෝ බුද්ධෝ කියන්නේ අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා. භගවාකුවේ මේ සීල ගුණ දරන්න වාග්යවන්තයි. මේ අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේව තේරුම් ගන්න දක්ෂ ශ්‍රාවකයා උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ ගුණ කියමින් උන්වහන්සේ සරණ යනවා. ඒක මේ ශාසනයේ බබලන්න එක හේතුවක්. එතකොට මේ ශ්‍රාවකයා වෙන වෙන අය අදහන්න ගත්තොත් මොකද වෙන්නේ? මට මතකයි මම අනිත්‍යවට විරුද්ධ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අනිත් ආගම් වලට අනිත් අධිලි වලට මම විරුද්ධ නැහැ. මම මොකටද විරුද්ධ වෙන්නේ? අනුගේවට. මම කැමති තෙරුවන් සරණ ගියපු එක්කෙනා ඒ සරණේ අර්ථය හඳුනාගෙන සිටීමටයි. මට දවසක් මදුරාසේදී එක නෝන කෙනෙක් හම්බුණා. ඒ නෝනා මට කිව්වා ආද අපිට බුදුරජාන් වහන්සේ නැහැ. ඒ නිසා මම බුදුරජාන් වහන්සේ වෙනුවට මම එනවා සායිබබාව බලන්න. එතකොට මම එනවා එහෙමද ඔයාට? ඊට මොකද්ද ලැබුණේ කියලා ඇහුවා. එතකොට මට කිව්වා මට ලැබුණා කරෙක් පාත්. ආ ඔයාගේ කරෙක් පාත් මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා පංචශීලී. ආ මම යාම කියලා දෙන්න ඕනද ඔයාට? පංචශීලී. ඔයා පොඩි කාලේ පන්සිල් ගත්තේ නැද්ද කියලා ඇහුවා. බලන්න මේ නෝනලා ඉන්නෝනේ මොකක් හරි දෘෂ්ටියක් ගත්තා මේක නිකන් ඒකට සලුපිලි එල්ලලා අඩිඋසේ සපත්තු දාලා ගෙනියනවා ඒක. ඉතින් මේ පන්සිල් පන්සිල් කිව්වා. මොකෝ සායිබබා කියා දෙනක උන්ට පන්සිල් තේරුන්නේ නැහැ. දැන් යාට කියාගෙන දෙන්නේ නැති වුණා. අපිට මේවා කියා දුන්නේ නැහැ නේ ආ එහෙමද කියලා මන් දන්නේ ඒක ආතරිය හෝ නැතා හෝ. ඒක යාගේ වැඩක් නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ ශ්‍රාවකයෝ මේ නැති කරගන්න මොකද්ද? ශ්‍රාවකත්වය. ඔබ දැකලා තියෙනවද කවුරුවත් දැන් ඒ Hindu Hindu ආගම උගන්වනවා බුදුරජාණන් වහන්සේ ගැන ඒගොල්ලෝගේ පොත්වල තියෙනවා උන්වහන්සේ reincarnated කියලා. අවතාරයක් කියලා. අවතාරයක් කියලා කවුරුත් Hindu අය එනවාද බුදුරජාණන්සේට වඳින්න? දැකලා තියෙනවද ඔබ? දැකලා තියෙනවද? මම හොයනවා තාමත් අවතාරය කියලා පිළි අරගෙන වඳින කෙනෙක්ව. මම සමහර අයගෙන් ඉන්දියාවේ අහනවා. ඇයි ඔයගොල්ලන්ට බැරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගන්න ඔයගොල්ලෝ පිළිගන්නව නම් අවතාරයක් කියලා? ඒ මිනිස්සුන්ව ගන්න බෑ. අපි පොලිමේ යනවා. බලන්න කොච්චර වෙනසක්ද කියලා. එතකොට අපිට පුළුවන් නම් අපි ගොඩක් අය හිතාගෙන ඉන්නේ පිරිනුවන් පාල බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනුවන් පාලා. පිරිනුවන් පාල කියන් පස්සේ උන්වහන්සේ මේ ලෝකෙන් නික්ම ගිහින් උන්වහන්සේට මේ ලෝකෙින් අපි වෙනුවෙන් මුකුත් කරන්න බෑ කියලා. අන්නේ දෘෂ්ටිය නිසායි ඒ වැරද්ද වෙන්නේ. අහිංසකයි මිනිස්සුන්ට මොකුත් කියන්න බෑ ඒකට. දන්නේ නෑනේ. හිතනවා පිරිනම් පාලේ නිසා හරි පුදුමයි පින්වත් නෙවෙයි. හරියට තේරුම් ගන්න පුළුවන් නම් මේ සම්බුදු බලය කියන එක. පුදුම එකක් ඒක සම්බුදු බලය. ඒක තාමත් මේ ලෝකේ තියෙන එකක්. මට හම්බුණා පැලෑන කියන ගමේ පැලෑනාල ඇති. ගමෙන් ඉන ඇති සමහර මෙහෙත් ඇති. පැලෑන ගමේ දැන් ඔන්න සුනාමි ඇවිල්ලා ඒ මොහුදායිනේ පොඩි ගෙදර ඒ අම්මා හිටියේ ඔන්න එනවා මේ කාන්දක් වගේ සාගරේ මේ මුහුදු රැළ එනවා ඇවිස්සලා මේ පැලෑන ගමේ ඉන්න අම්මා ගොළුට හොඳ පැලෑනක් ආවා මොකද්ද ඒක දැක්ක ගමන් ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ කෑගහලා කියන්න ගත්තා. වතුරට ආව මේ අම්මා උඩට ගියා බාල්කියක් අහුවුනේ බාල්කෙල් වුණා. අම්මා බේරුණා. ඒ අම්මා මාත් එක කිව්වේ. ඒ සුනාමියේදී බුදුගුණ කියපු සියලු දෙනාම බේරිලා තියෙනවා. පුංචි බුදු පිළිමේ මට මතකයි ඒක තියෙන්නේ බෙන්තොට වගේ බෙන්තොට හරි බෙන්තර හරි පාරායන පුංචි බුදු පිළිමේ මුකුත් උනේ නැහැ. ඊළඟට අපි තව තංගල්ලි පැත්තේ පන්සලකට ගියා. ඒ ඔක්කොම කඩාගෙන බිඳගෙන ගියා. බෝධියයි බුදු පිළිමේ පස්වග මහණුනි ඉතුරු වුණා. සිමෙන්ති වලින් හදපු දේවල් වල නේ මිරකල් එක තියෙන්නේ. සීමා බෝධින් වහන්සේ දැකලා ළඟපට හිටෙයි. බුදුරජාණන් වහන්සේ සෙවණ සැලසූ බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ බෝධින් වහන්සේ පවා පුංචි දැකලා තිනේ පුංචි වසර 2300 ගණන් තාම ලංකාවේ වැඩ සිටිනවා තාමත් තිබලී තියෙනවා ඒ නිසා අපිට වෙලා තියෙන්නේ අපිට මේක පැහැදිලිව අපිට ලැබුණේ නෑ. ඇයි පුංචි කාලේ ඉඳලා අපි බුද්ධං සරණං ගච්ඡාමි කිය කිය අපි එක එක දේවල් අදහා අදහා ගියානේ. ඒ නිසා අපිට හරියට පැහැදිලි මේක තේරුණේ නෑ. නැත්තම් අපිට දෙවියන් අදහන්න ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් හොඳට පින් රැස් කළා ඒ ඇත්තන්ට පින් දෙන්න. තරහ වෙන්න ඕනේ අපි කාටවත්. දැන් සායිබබායෙක් වුණත් මගේ තරහක් නෑ. එයා විශාල සේවයක් ඉන්දියාවට කරලා තියෙනවා. ඉතින් ඒක Hindu society එකට ඒගොල්ලෝ එයා කළා එයාගේ ආගමට. එයා කියනවා එයා ආයි උපදිනවා කියලා මොන සායි කියලාද උපදිනවා කියනවායි. දන්නවනේ. ඊළඟ ජීවිතේ යනවා කියනවා මොන සායිද? ප්‍රේම සායි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ තියෙන අදහස්. ඉතින් ඒක ඒගොල්ලෝ ගෙනියයි නේ. ඒක අපිට ඕනේ නෑ. අපිට තියෙන වෙන මේකක්. අපිට තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා නවආරහදී බුදු ගුණයන් යුතු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපි සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මේක තමයි අපි ආලෝකය. උන්වහන්සේ දේශනා කරපු දෙයක් අපිට තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. කොච්චර ලාභයක්ද බලන්න. ඉතින් මේ චතුරාර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු කෙනා ඒ පැහැදීම හැමතිස්සෙම මෙයා තුල මතු කර කර තියෙනවා නම් එයා බුද්ධ ශාසනයේ දියුණුවට දායක වූ කෙනෙක්. සමහර කෙනා මේ අර පන්සල හදන අපි ආදරය කළානේ. අර අසල් පන්සල හදන අපිත් ආදරය කරන්නේ ඉතින්. ඒකත් හරි ඒක දීමටයි ආйти. ශාසනයේ දිනුවට දායක වෙන්න මේ පහට ආධාර කළොත් කොයි පහටද? ශාස් බුදුරජාණන් වහන්සේවට ගෞරව කරන්න අපි පුරුදු වුණොත් ඒක තමයි බුද්ධ ශාසනයට තියෙන පළවෙනි contribution එක. බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනාගෙන සැලකීම. දැන් ඔබට තේරෙ ඔබට තේරෙන්න පුළුවන් සමහර විට ඔබ තේරුම් ගනී ලංකාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන පුන පුනා කිව්වේ කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට පිළිහිට තියෙන උන්වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් ගුණ වශයෙන් මෙනෙහි කර කර බුද්ධානුස්සතිය වඩන්න ගැන්නේ මහමෙවුනාවෙන් නෙමෙයිද? මහමෙවුනාවෙන්. අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදු ගුණ ගුණ වශයෙන් සිහි කර කර බුද්ධානුස්සතිය වඩනවා. අන්න ඒකට ශාසනය දියුණු වෙනවා කියන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් දැන් ලෝකේ ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ලෝකේ නැහැ. මෛත්‍රී කියලා බුදුරජාණන් වහන්සේ නමක් දැනට දේශනා කරපු ධර්මයක් තියෙනවද? එහෙම එකක් නැහැ. උන්වහන්සේ පහළ වෙන්නේ කොයි කාලෙද? මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා අවුරුදු 10ට. ඊට පස්සේ මේ ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා අවුරුදු කීයටද 80000ට එතකොට පහළ වෙන්නේ එතකොට ඔබ කොහේ ඉඳීද ඔබ දන්නවද එතකොට මේ ලෝකේ ඉඳීද පරලෝ ඉඳීද නිරේ ඉඳීද තිරිසන් ලෝකේ ඉඳීද පෙරේතෙක් වෙලා ඉඳීද දන්නවද ඔබ ඔබ දන්නේ නැහනේ ඉතින් අපට තියෙන එකම එක අවස්ථාවයි බුදුරජාණන් වහන්සේ සරණ යාම ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ යුගයේ අපි මේ ඉන්නේ ඊළඟට උන්වහන්සේ අවබෝධ කරපු ධර්මය ඒ ධර්මයට ගෞරව කරන්න ඕනේ අපි ඒ ධර්මයට සලකන්න ඕනේ ගොඩක් අයට මේ ධර්මයේ ගැන දන්නේ නැති ප්‍රශ්නේ තදින් බලපාලා තියෙන බව පෙනී යනවා ධර්මයේ දන්නේ නැතිකම දැන් ධර්මයේ තියෙන්නේ වාද විවාද කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේශිස්සාමි. මහණෙනි මම ඔබට දේශනා කළා තියෙන්නේ පහුරක් වගේ එකක් කියනවා. නිත්තරණතාය නෝ ගහණත්තාය මේක දේශනා කළේ බදාගෙන ඉඳ නෙමෙයි. ඊතර වෙන්න. කොච්චර ලස්සන අර්ථද බලන්න. ඉතින් උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මය වාද විවාද වලට ඉගෙන ගන්න එපා. වාද විවාද කරන්න ඉගෙන ගන්න එපා. ඒක ඉගෙන ගත්තොත් වාද විවාද කිරීමට වැරදි තැනින් සර්පයා ඇල්ලුවා කියනවා. සර්පයා වැරදි තැනින් ඇල්ලුවා කියනවා. මොකද සර්පයාලනේ වැරදි තැන. නැට්ටින් ඇල්ලුවා වගේ කියනවා. උගේ නැට්ටෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? නැට්ටෙන් අල්ලන් ඉන්න බලන සර්පෙක්ව? මොකද වෙන්නේ? ඒ අල්ලපු පුද්ගලයාගේම අතේ එලිලා වෙලිලා ඒ පුද්ගලයාට දාසට කරනවා. සර්පය අල්ලන්නේ කෙනා අල්ලන්නේ ඔළුවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ විදියට වාද විවාද කරන ධර්මය අල්ලන්න එපා නැට්ටින් ඇල්ලුවා වගේ කියනවා. ඒ පුද්ගලයාම විනාශ කරා යනවා කියනවා. ඉන්දියාවේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්න හේතුව ඕක. මම හරියට ස්ටඩි කළා. ඉන්දියාව මම ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ. මම හරියට බැලුවා ඇයි මොකද්ද මේ වෙන්නේ මොනවද මේ වෙන්නේ ඇයි මෙහෙම වුනේ මෙච්චර වටිනා ධර්මයක් මෙච්චර හොඳ ධර්මයක් දැන් අපි ගත්තොත් අද මේ දක්වාම තියෙන මේ ජෛනසම් අර මේ ඇඳුන් නැතුව ඉන්න තාපසවරු මේ දක්වා ඉන්නවා. තාමත් ඒ ට්‍රෙඩිෂන් එක තියෙනවා. මෙච්චර වටිනා කරුණාව, මෛත්‍රිය, දයාව, බුද්ධිය ඔක්කොම මිශ්‍ර වෙච්ච මේ සුන්දර ධර්මයේ මොකද මේ අතුරුදාන් වුණේ බලනකට අතුරුදාන් වෙලා තියෙන්නේ වාද විවාද උපද්දවපු මහායාන නිසා වහලති සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අල්ලන දේවා. ඒ වගේ මහා බොරු කටින් හදපුවා තියෙනවනේ බුද්ධ දේශනා වගේ. ඒව කර කර වාද විවාද කර කර ගියා. එතකොට බුද්ධ දේශනාවල මූලික අර්ථේ වැළලීලා ගියා. බුද්ධ දේශනාවේ මූලික අර්ථය දේශනාවෙන් ගන්න පුළුවන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල පිරිසිදුයි. මැද පිරිසිදුයි. අග පිරිසිදුයි. මුල මැද අග පිරිසිදුයි. අර්ථවත්. පැහැදිලි වචන වලින් යුක්තයි. පැහැදිලි අර්ථ වලින් යුක්තයි. කෙලින්ම නිවන කරා කියනවා මේ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ බුද්ධ දේශනාව ඉගෙන ගැනීමෙන් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ මොකද්ද? මේ ධර්මයේ තියෙන ಗುಣ. පළවෙනි එක තමයි සම්දිට්ඨිකෝ. ඒ කිව්වේ මේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ ජීවිතේදී තේරුම් ගන්න පුළුවන් කියන එක. සම්දිට්ඨිකෝ. ඊළඟ එක අකාලිකෝ. කාලයකට අයිති නැහැ. අකාලිකෝ ඊළඟට ඒහි පස්සිකෝ ඒ කියන්නේ එන්න ඇවිදින් බලන්න ඊළඟ එක ඕපනයිකෝ තමන් තුල ඇති කරගන්න ඕපනයික කියන්නේ මොකද්ද තමන් තුල ඇති කරගන්න ඊළඟට සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේරිතබ්බෝ විඤ්ඤෝහි. ඒ කියන්නේ බුද්ධිමත් අය විඤ්ඤෝ කියලා කියන්නේ බුද්ධිමත්. බුද්ධිමත් අය වෙන් වෙන් වශයෙන් එක එක්කෙනාගේ ඥානෙට අනුව ඒක අවබෝධ කරගන්න ඕනේ. එක එක්කෙනාගේ ඥානෙට අනුව අවබෝධ කරගන්න ඕනේ. මේ ලක්ෂණ තියෙන වෙන මොකවත් ඔබ දන්නවාද? සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බු විඤ්ඤෝත ඒක පළවෙනි එක ස්වාකාත ස්වාකාත මං අර තේරුවේ ස්වාකාතෝ කිව්වේ මනාකුට දේශනා කළ මුලමදාග පිරිසිදු කියන එක මේ ලක්ෂණ තියෙන වෙන මොකුත් තියනවාද බුද්ධ ධර්මයේ අර තියෙනවනම් මට කියන්න මම ආසයි ඒක දැනගන්න හා හා මේ තවත් එකක් තියෙනවා කියලා. ওই ලක්ෂණ තියෙන සම්දිට්ඨික අකාලික යේහිපස්සික ඕපනායික පච්චත්තං විරිතබ්බ විඤ්ඤෝ කියන ಗುಣ හයෙන් යුතු ලෝකේ වෙන කෙනෙකුගේ සොයා ගැනීමක් තියනවාද මොකද දැන් මම ඉන්නේ ලංකාව කියන චූලි රට නිසා මට ඒ ගැන දැනුමක් නැති වෙන්න පුළුවන් නේ ඕගොල්ලෝ එහෙම නෙමෙයිනේ. ලෝකෙ පුරා ආවිද වයනේ. තව තියනවද එහෙම එහෙම දෙයක්? මම දන්නේ නැටිට මම නම් ඉගෙන ගන්නවා සෑහෙන්න පොත් කියෝ කියෝ මට නම් හම්බුන්නේ එතකොට මේ ලක්ෂණේ බුද්ධ දේශනාවේ තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි නැත්නම් උන්වහන්සේ දේශනා කරන ශ්‍රාවකීන්ට නෝනින් විමසන්න කියලා මේ ඇස අනිත්‍යයි. ඔබ හිතන්නේ ඇස අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. උන්වහන්සේ දේශනා කරන මේ කන අනිත්‍යයි. අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. උන්වහන්සේ දේශනා කරනවා මේ නාසය අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙලා යනවා නැති නැති වෙන සුළුයි. උන්වහන්සේ දේශනා කරනවා මේ දිව අනිත්‍යයි. උන්වහන්සේ දේශනා කරන මේ ශරීරය අනිත්‍යයි. මේ මනස අනිත්‍යයි. ඔබ දැකලා තියෙනවද මේ ජීවත් වෙලා ඉඳිද්දී ඇස් මැරිච්ච අය? එතකොට යට පේන්නේ ඇහැ මැරිලා. දිවත් වෙලා ඉඳිද්දී කන මැරිච්ච අය. එතකොට යට ඇහෙන්නේ ජීවත් ජීවත් වෙලා ඉඳිදී ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. නාසය මැරෙනවා. ජීවත් වෙලා ඉඳිදී දිව මැරෙනවා. දිව මැරුණාට පස්සේ දිව වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ නාහයෙන් බට දාලා ජූස් වර්ග දෙනවා. දැකලා නැද්ද? ජීවත් වෙලා ඉඳිදී ශාරීරිය මැරිලා තියෙනවා. හිත විතරක් වැඩ කරනවා. එතකොට බලන්න මේ මේ එක එක ගානේ මැරෙනවා. අනිත්‍ය නිසා. එතකොට බුදුරජාන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා කිව්වද ඇසකන නාසය දිවකය මනස ඒක ඇත්තක්ද ඒක බොරුවක්ද? ඒක ඇත්තක්. එහෙනම් ඒක මනාකොට කියපු එකක්ද නොමනාකොට කියපු එකක්ද? මනාකොට කියපු එකක්. එහෙනම් ඒක සම්දික්තිකයි. එතකොට උන්වහන්සේ දේශනා කරපු එක මිලෝ ජීවිතයේදී අපිට තේරුම් ගන්න බැරිද? පුළුවන් ඒක ඒක සුවාකාතයි සම්දිත්තිකයි. එතකොට ඒක හැම කාලයෙටම පොදු සත්‍යයක් නෙමෙයිද? පොදු සත්‍යයක් අකාලිකයි. එතකොට බැරිද ඒක ඕනම බුද්ධිමත් කෙනෙකුට ඇවිත් බලන්න කියන්න. බුදුරජාන් වහන්සේ මේ දේශනා කරාද මේ කානිත්‍ය අනිත්‍ය කියලා මේ බලන්න විමසලා කියලා කියන්න බැරිද? පුළුවන්. ඒක බැරිද තමන්ගේ අත්දැකීම කියලා තේරුම් ගන්න තමා තුලක් තියෙන මේ මම නේද කියලා. පුළුවන්. බුද්ධිමත් එක්කෙනෙකුට බැරිද මේක තේරුම් ගන්න? ඔය කියන ලක්ෂණ ඔක්කොම අදත් පුළුවන් තේරුම් ගන්න. මේවත් ඒ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ විදිහට විස්තර කරමින් මේකෙන් මිදෙන්න මාර්ගයක්. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උජුකෝ නාමසෝ මග්ගෝ දස්සනස්ස විසුද්ධියා මේ ජීවිතය අවබෝධ කිරීම පිණිස එකම මාර්ගයයි කෙලින් මාර්ගයයි තියෙන කිව්වා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යම් කිසි කෙනෙක් මේ බුද්ධ දේශනාව ගැන දන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක විදිහට කියනයි ඉන්නවා. ඒ මම කිව්ව එක හරියටම මේක ඇහුවේ නැත්නම් හානි වෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාවට. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සමහර අය කරුණු පහකින් විස්තර කරන මම දැකලා තියෙනවා මෑත භාගයේ ලිවිච්ච පොත්වල සමහරු සම්මා සමාධිය අතහැරලම දානෝ සමාධිය ඕනේ කියලා. ඒ ඒවා කියවන්න කියන්නේ ඒ දෘෂ්ටි ගත්තොත් හානිය වෙන්නේ බුද්ධ ශාසනයට ඒ කියන්නේ ඊළඟ එක්කෙනාට ධර්මයේ කෙරෙහි හිත පහදින්න අවස්ථාවක් නැතු වෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් දුක කියලා යමක් ඒක දුකමයි. ඒ දුක කැන්සල් කරලා වෙන දුකක් පනවන ලෝකේ කාටවත් බෑ. උන්වහන්සේ දේශනා කළා නම් දුකට හේතුව කියලා යමක් ඒ දුකට හේතුව ඒකමයි. දවස බුදුරජාණන් වහන්සේ පාරි වඩිනෝ වන්නකට මේ මිනිස්සෙක් කෙනවා අඬ අඬ ආනෝ ඇයි ගණ්ඩන්නේ අනේ මගේ පුතා මැරුණා මම මේ සෝනට ගිහිල්ලා ඒ මැරිච්ච පුතා මතක් කරලා අඬ අඬ එන්නේ එයාම එයා පුතාට ආදරෙද ගොඩක් කියලා. "ඕ ස්වාමීනි මම මට හරි හරි ප්‍රියයි" කිව්වා. මන්ට මම පුතාට හරි ප්‍රියයි. මට යාව ප්‍රියයි කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා ඔයාට ඒ ශෝකේ හටගatti ප්‍රියදී නිසා කිව්වා. ඔයාට මේ ශෝකේ හටගatti ප්‍රියදී නිසා කියපු ගමන් අර බ්‍රහමින් කෙනෙක් කේන්ති ගියා බමුණට. කේන්ති කියලා කිව්වා මට බෑ කිව්වා ඒක පිළිගන්න. ප්‍රියදුනේ ප්‍රියෝදී නිසා දුක ඇති වෙනවා කියලා. ප්‍රියදී නිසා ඇති වෙන්නේ සන්තෝෂයක් කිව්වා. ප්‍රීතියක් කිව්වා. ප්‍රිය දේ නිසා කිව්වා අපි එන්ජොයි කරා. මම පිළිගන්නේ නැහැ ඕක කියලා ගියා. යනකට කඩයක් අයිනේ මිනිසු ටිකක් ඉන්නවා බూరుවක ගහ. මේ මිනිස්සු ගාවට ගිහලා මේ බ්‍රාහ්මණයා කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මටත් තව බණ කියාගෙන. ඔන්න මං දුන්නා හොඳ උත්තරයක්. මොකද්ද කියලා මම මේ ළමයා නැති වෙලා මම මම එනවා එනකොට මට කියනවා මම මේ අඬන්නේ ප්‍රිය උදයක් නිසාලු ප්‍රිය උදයක් නිසා දුක හට ගන්නවලු එතකොට මම කිව්වා ප්‍රිය උදයක් නිසා දුක නම් හටගන්නේ ප්‍රිය උදයක් නිසා හටගන්නේ සතුටක් අර බූර්ව ගාන මිනිස්සු ඔක්කොම කිව්වා තමුසි හරි ඒ ලෝකේ මේ ලෝකතර ලොකු වෙනසක් නැහැ නේ එතකොට මේක පැතිරිලා ගියා කොසල් රජුරන්ගේ මාලිගය දක්වා. රජ්ජුරුව කියනවා මල්ලිකා බිසවට මල්ලිකා මේ භාගතුන් වහන්සේ වගේ කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරලා කතා කරන්න ඉපායි. රජ්ජුරුව කියනවා එයි මේ මිනිස්සු කියන දේවල් මේ බලන්න. මොකද්ද කියලා ඇහුවා. ප්‍රිය වූ දෙයක් නිසා මේ දුක හට ගන්නවා කියලා මේ ප්‍රකාශයක් කළානේ. මල්ලිකායකෝ නෑ ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නම් ඒක එහෙම තමයි. එතකොට තේරුණා එතකොට රජමාලිගාට උනත් එච්චර ලොකුවට ඒ ඒ වෙනකට දැනුමක් ගිහිල්ලා නෑ. ඊට පස්සේ මල්ලිකා මිනිස්සෙක් යවුවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා කියන්නේ ඇත්තද කියලා. අහපු වෙලාවේ උන්වහන්සේ කියනවා වැඩි දුර යන්න ඕනේ නෑ කිව්වා මේ සමත් නුවර ගම්ම කිව්වා. මදකද කිලිම අසවල් පවුලේ පොඩි දරුවෙක් මැරුණා. අර අම්මා තාත්තා පපුවට ගගහ අඬාඬ පාරිය දැක්කද කියලා එකම පුතා කෝ කීගේ. ප්‍රියෝදයන් නිසා නෙමේද මේ දුක. ඊට පස්සේ මතකද අර අසවල් පවුලේ දෙන්නෙක් බඳින් ලැස්තරිට කෙල්ලයි කොල්ලයි. ගෙදරින් විරුද්ධ වුණා. මතකද ඊට පස්සේ වෙච්ච දේ අපි ඊ ලබන ආත්මිකුතියම කියලා දෙන්න වහකෑම මතකද කියලා ඇහුවා. ප්‍රියෝදයන් නිසා නෙමේද මේ උනේ. කියලා මේ වගේ උන්වහන්සේ පෙන්වා දුන්නා. මල්ලිකා දේවිය ගිහිල්ලා කිව්ව දැන් අර මිනිස්සයා. මල්ලිකා දේවිය රජුරුව ගාවට ගියා. ගිහිල්ලා ඇහුවා රජතුමනි ඔබ ආදරේද අපේ දුවට වජිරා වජිරා කුමාරිට ආදරේද? හපොයි මං හරිය ආදරේ කිව්වා. එතකොට ඒ වජිරාදුව මැරුණොත් ඈ මූසල කතා කියන්න එපා කිව්වා ඔහේ. මරුණොත් මං ඉවරයි කිව්වා. මට මොනවා වෙයිද දන්නේ නැහැ කිව්වා. ඒ මොකෝ? ඔයාට යා ප්‍රියයි නේද කියලා ඇහුවා. ප්‍රිය වූ දෙයක් නිසා නේද දුක හටගන්න කියලා ඇහුවා. රාජ්‍යරොන්ට චූටක් තේරුණා. ඊරවසේ රජතුමනි මටත් ආදරේ නේද ඔයා කියලා ඇහුවා. මල්ලිකා මං ඔයාට හරි ආදරේ කිව්වා. එතකොට මම්මලු අපි මතක් කරන්න ඉපා කිව්වා. බය හිතෙනවා කිව්වා. ඒක තමයි කිව්වා ප්‍රිය වූ දෙයක් නිසා දුක හට ගන්නවා කියන්නේ. ඉතින් මේ වගේ කිව්වන් පස්සේ රජුරුව බලන්න කොච්චර අවංක මිනිස්සෙක්ද කියලා රජුරුව හිටපු තැනින් නැගිට්ටා. නැගිටලා බැලුවා සවැත්නුවර පැත්ත පේනවා. මේ ජේතවනාරාම පැත්ත. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා වැන්දා. දැන් බලන්න මේ ධර්මයට ගෞරව කරනවා කියන එක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඥානයක් ලැබෙනකොට කෙනෙකුට නියතමානී මිනිස්සුයෙකුට මම කිය මානක්කාරයෙක් ගැන මම කියන්නේ නැහැ එහෙම. මානක්කාරය ඒ කාර්යගෙන තමන්ගේ දෙයක් හැටියට කියාවි. මේ නියතමානී කෙනෙක් ධර්මයට ගෞරව කරනවා කියන්නේ ඒ බුද්ධ දේශනා අහනකොට ඒ දේශනා මතුවුනේ කාගේ හදවතේද? බුදුරජාණන් වහන්සේගේ හදවතේ. ඒක කාගේ ප්‍රකාශද? බුදුරජාණන් වහන්සේගේ දවසක් අපිට හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ නම උත්තර. මොකද ඒ රහතන් වහන්සේගේ නම උත්තර. ඒ රහතන් වහන්සේ ගාවට ආවා සක් දෙවිඳු. සක්‍ර දෙවියෝ. ඇවිල්ලා දහම් කරනවා හපු වෙලාවේ රහතන් වහන්සේ කියා දුන්නා අපිට ජීවිතේ පැනලා යන්න බැරි ප්‍රශ්න ගැන. අපිට කවදාවත් පැනලා යන්න බෑ. කවදාත් මම මැරෙන්න එපා කියලා මරණයෙන් දුවන්න පුළුවන්ද? බෑ. ඒක හම්බ වෙනවා මම කවදා හරි. අනිත්‍ය දේ අනිත්‍ය වෙන්න එපා කියලා අපිට කවදාවත් ලබන්න බෑ. වයසට යන දේ වයසට යන්න එපා කියලා කවදාවත් ලබන්න බෑ. ඊළඟට කරන ලද කර්මය විපාක දෙන්න එපා. කියලා ලබන්න බෑ. මේ වගේ විස්තර කළාම සක්‍රීයව හරියට පැහැදුනා. පැහැදිලා ඇහුවා හරිය ලස්සනයි ඔබ වහන්සේ මේ කියාපු බණ. ඔබ වහන්සේගේ අවබෝධයක්ද මේ කියලා ඇහුවා. මේ කාගෙන්ද ඇවි? රහතන් වහන්සේගෙන් ඇහුවේ. ඔබ වහන්සේගේ අවබෝධයක්ද මේ කියලා ඇහුවා. එතකොට රහතන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. මොකක්ද උත්තරේ? දේවීන්ද්‍රය දෙවියනි ඈත තියෙනවා විශාල දහන්නේ කන්දක්. එතකොට එක එක්කිනාගේ වාජන මිනිස්සු මල්ලු වට්ටි පෙට්ටි අරගෙන යනවා කොහෙටද අර දාන්නේ කන්ද ළඟට. ගිහිල්ලා ඒකට පුරෝගෙන එනවා. එතකොට කෙනෙක් අහනවා ඔබ කොහෙන්ද මේවා ගినాවේ? එතකොට යා කියනවා මං ගෙනාවේ ආන් අර කන්දෙන්. ඉක්කින දේවේන්ද්‍රය මේ ලෝකයේ තියෙන නම් යම් තාක් සත්‍ය නිර්මල ධර්මය ඒ සියල්ල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචන. අපි කරන්නේ ඒක උපුටා දැක්වීමයි. කවුද මේ කියන්නේ? රහතන් වහන්සේ නමයි. අද කාලේ සාමාන්‍යයෙන් ওই බණ පොඩ්ඩක් දන්න කෙනෙකුගෙන් සක්‍ර දිවිය ලැබුවොත් අනේ හරි ෂෝක් එකට ඔබ කිව්වා ඔබේ අවබෝධයක්ද කියලා. එයා එකපාරට තමන්ගේ පැත්තට ක්‍රෙඩිට් එක ගන්න නැද්ද? ඔව් මමත් මේක තීරුම් ගන්න තමයි කියන්නේ කියලා. අපිට පත්ගාල ඒ අද යුගයේ ඉස්සරහට පයින්නේ මොකද්ද? ඊගෝ එක. එතකොට බලන්න මේ අපිට තියෙන්න ඕනේ මේ නිහතමානී කමක් හරි වාසියක් ලාභයක් නිහතමානීකම කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තා මේ ධර්මය අපි මේ බුදුරජාණන් වහන්සේගේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ඉතින් සමහර අය කියන මං ආසත් නෑ මට කියන ඔබ වහන්සේගේ ධර්මය මගේ ධර්මයක් නෑ මමත් මේ සරණ ගියා මේ ධර්මයේ කියලා. අපි හරි ෂෝක් එක අපි ඇහුවා මේ උභාසයේගේ බණක්. උභාසයේ මෙහෙම කියන මම මම නෙමෙයි එහෙම කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම මේක උපුටා දැක්කුවා. එතකොට තමයි ඒක හරි. ඇයි අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. මොකද අපි වචන තුල තුනුරුවන් තියෙන්න ඕනේ. ශාස්ත්‍රුණාස නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රුණාස දේශනා කරපු ධර්මයක් තියෙනවා. කෙනෙකුට කෘතගුණ හැටි කිව්වට කමන්නේ අසවල් කිනා තමයි මට මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නේ. කියලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ උපුටා දක්වන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැටියට. ඒක තමයි හරි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන ගෞරවෙන් සැලකීම බුද්ධ ශාසනයේ දියුණුවට හේතුවක්. එතකොට ඔබට පුළුවන් බුද්ධ ශාසනයට ඍජුවම දායක වෙන්න මේ කීප ක්‍රමයට. තථාගතයන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ඒ බුද්ධ දේශනා කියවලා තේරුම් ගැනීමෙන් ඉතින් ඒ නිසා මා හිතන්නේ මම ගොඩාක් මහන්සි වෙලා ওই පරිවර්තන කරලා තියෙන බුද්ධ දේශනා කියපු අය දන්නවා ඇති. ඉතින් පාලි දන්න කෙනෙකුට පුළුවන් හොඳට ගලපලත් බලන්න මගේ පරිවර්තනය හරිද වැරදිද කියලා. අඩුපාඩු තියෙනවා මට ලියලවන්නත් පුළුවන්. එතකොට බුද්ධ දේශනා කියවලා ඒ කියවන කියවනකට තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ මොනතරම් ධර්මයක් දේශනා කළාද කියලා. අනිත් එක ඒ දේශනා නිකම්ම නිකං කියුම් නෙමෙයි. නිකම්ම නිකං කියන්නම් වාලේ කියපුව නෙවෙයි. ඒ දේශනා උන්වහන්සේගේ අවබෝධයෙන්ම මතුවෙනවා. ඊළඟට උන්වහන්සේට තියෙන විශේෂ ඥානයක්. මොකද ඥානේ උන්වහන්සේ දේශනා කරද්දි බලනවා මේ මිනිසුන්ගේ ඒ කාලේ හිටිය මිනිසුන්ගේ මනසේ තියෙන thinking capability එක. උන්වහන්සේ බලන මෙයා කොච්චර දුරට මේක තේරුම් ගනීද? කොච්චර දුරට අවබෝධ කරගනීද කියලා අවබෝධ වෙන වචන, තේරුම් යන වචන උන්වහන්සේ පාවිච්චි කරන්නේ. ඒක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේලා 39ක් වනාන්තරේ වාසය කරන ස්වාමීන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියා. දැන් 39 වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හිතුණා මේ ස්වාමීන් වහන්සේලා දිහා බලලා හිතුවා මේ සංඝ පිරිසට මේ වාඩිලා ඉන්න මේ ඉරියව්වේම නිකලස් වෙන දෙයක් මම කියන්න ඕනේ කියලා තීසමත්තු සූත්‍රය කියලා එක තියෙනවා. සංයුත්ත නිකායේ දෙවෙනි එකේ. දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙද්දී අර්ථිෂ්ණවම රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ ඒ බුද්ධ දේශනා ඒ බුද්ධ දේශනා හැම එකක්ම යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබපු එකක්. ඒ බුද්ධ දේශනා පළවෙනි දේශනාව හැටියට අපි ළඟ තියෙන මොකද්ද? ඈ? ධම්සප්පවතුන් සූත්‍රයේ ඒ පළවෙනි දේශනාවෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මගපල ලැබුවා. දෙවෙනි දේශනාව මොකද්ද? අනාත්ම ලක්ෂණ සූත්‍රයේ. ඒ දේශනාවෙන් කොණ්ඩඤ්ඤ බද්දී වප්පමහන වස්සජීති කියන ස්වාමීන් වහන්සේලා පස් නමම රහතන් වහන්සේලා වුණා. මේ වගේ හැම දේශනාවකින්ම මාර්ගඵලලාභින් බිහි වුණා. මේ නිකම්ම නිකං රිපෝට්ස් නෙමෙයි. ඒ නිසා අපිට තියෙන්න ඕනේ මතකේ අපි මේ කියවන ධර්මය මේ ලෝකෙට මාර්ගඵලලාභින් බිහි කරපු ධර්මයක්. මේ ලෝකෙට නිකලස් පුද්ගලයන් බිහි කරපු ධර්මයක්. මේ ලෝකෙට රහතන් වහන්සේලා බිහි කරපු ධර්මයක් අපි මේ කියවන්නේ කියන ගෞරවය තියෙන්න ඕනේ. ඒ ගෞරවය තිබුණ නැත්නම් බුද්ධ දේශනාවේ තියෙනවා ඇද ඇද හොයන අදහසින් ධර්මය ඉගෙන ගන්න එපා කියනවා. ඒක රහතන් වහන්සේ නමක් කියනවා ඇද හොයන අදහසින් ධර්ම ඉගෙන ගත්තොත් එයා කලවර වේගන යන හඳක් වගේ කියනවා. ඇද හොයන අදහසින් ධර්ම ඉගෙන ගත්තොත් එයා ධර්මයෙන් ඈත් වෙනවා කියන අහසට පොළොව වගේ. ඇද හොයන අදහසින් ධර්ම ඉගෙන ගත්තොත් එයා දිය සිඳීගෙන යන තැනක ඉන්න මාළුවෙක් වගේ කියනවා. එයාට පීනන්න මුකුත් ඉතුරු වෙන්නේ මේ නිසා ඇද හොයන අදහසින් ධර්මය ඉගෙන ගන්න අපි කාටවත් හොඳ නැහැ. එතකොට අපි ධර්මයේ ඉගෙන ගැනීමේදී අපිට ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ ඒ බුද්ධ දේශනා හැම එකකින්ම එක්ක කෙනෙක් සෝවාන් වෙනවා. වෙලා තියෙනවා. එක්ක කෙනෙක් සකදාගාමි වෙලා තියෙනවා. එක්ක අනාගාමි වෙලා. එහෙම නැත්නම් රහතන් වහන්සේලා බිහි වෙච්ච ධර්මයේ තමයි තියෙන්නේ. මේ හැම දේශනාවක්ම එකම දේශනාවක් තියෙනවා මූලපරියාය සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි දේශනේ. මේ පොතේ ඒක විතරක් අවසාන තියෙනවා මේ බ්‍රාහ්මණ වංශික භික්ෂුන් වහන්සේලා පිරිසකට තේරුනේ නැහැ කියලා. ඒක විතරක්. ඒ ඊට පස්සේ ඒගොල්ලන්ට කියව එක ආවෝද වුණා ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ වේදේ දන්න වේද තියෙන ඒ කාලේ තිබුණ වේද තුනයි. වේද තුනක් තිබ්බා. ඒ තුන දැනගෙන ඒගොල්ලෝ කියනකත් හරි සරලයිනේ අප්පා මේ දේශනා. මහාන වෙලා ඒගොල්ලෝ. බුදුරජාන් වහන්සේ ආ දෙන්නම් ඔහෙලට එන හොඳ එකක් කියලා ජඹුර එකක් දුන්නා. ඊට පස්සේ තමයි අන්දමන්ද වෙලා ගියේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර මාන්නේ ඊගෝ එක විනාශ කරන්නයි කිව්වේ ඊගෝ එක බිනින්න කිව්වේ. ඒ දේශනාව කළා ඊගෝ එකට වෙච්ච දෙයක් නැති වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ පිළිගත්තා අපිට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ට තව අර හැඟීම බුද්ධ දේශනා තියෙනවනේ ශ්‍රාවකයෙකුට එන්න ඕනේ හැඟීමක්. මොකද ශ්‍රාවකයෙකුට එන්න හැඟීම අහං නජානාමි භගවා ජානාති. අහං කියන්නේ මම නජානාමි නොදනිමි. භගවා ජානාති භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මෙතන මෙතනට ආවා. එතනට එනකන් මේ ධර්මය අල්ලන්නේ. මාන්නෙන් ඉන්නවා. ඊට පස්සේ දේශනා කළා අවබෝධ වුණා. මිනිසා පින්වත්නි මේ අපිට නම් මේ යුගයේ ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් මම මට නම් නැහැ. ඔබට තියෙනවද දන්නේ ආඩම්බර වෙන්න අහංකාර වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. අපි අපිට ඕන තරම් දේවල් තියෙනවා නිහතමානී වෙන්න. එතකොට අපට පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මම නම් අවුරුදු මං හිතන්නේ මම එක දිගට අවුරුදු 10ක් මං හිතන මට මතක හැටියට ඔව් මම සම්පූර්ණයෙන්ම කියවන්න පටන් ගත්තේ වයස 27 දී වයස 37 දක්වා අවුරුදු 10ක්ම මම කලියේ මට වෙන දෙයක් තිබුණේ මගේ වාසනාවට මම මහාන වෙලා හිටියේ මේ ගෙදරක හිටියා නම් ඉතින් රස්සාවල් හොයන්න ඕනේ වැඩ කරන්න ඕනේ ළමයි ස්පිතාල ගෙනියන්න ඕනේ ඉස්කෝලවල ගෙනියන්න ඕනේ බැනුම් අහන්න ඕනේ කොච්චර දේවදනේ මං මගේ වාසනාවට මං එකෙන් බේරුණා. එතකොට මට තිබුණ නිදහසක් ඇයි මට කන්න හොයන්න දෙයක් නැහැ දානි දෙනවා. ගෙවල් හදන්න දෙයක් නැහැ හදලා දෙනවා. අඳුම් හොයන්න දෙයක් නැහැ සිවුරු දෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. කියවනවා. මම එක දිගට කියෙව්වා. මම හිතන මම සමහර සූත්‍ර දේශනා සූත්‍ර පොත් ඒක 50 වතාව කියවලා ඇති. ඉතින් ඒ නිසා සම්පූර්ණ සූත්‍ර පිටකයේ මම මට මට මතක හිටියේ මම 10 වතාවකට වඩා කියෙව්වා. මොකද හේතුව මට වෙන දෙයක් තිබුණේ නැහැ මගේ ඔළුවේ. මම පුදුම සතුටක් ලැබුණා මේවා කියවෝ කියවෝ. හැබැයි ඉතින් හරියට දුකක් එනවා. මොකද ඒ කියන දේ ලබා ගන්න පින නැහැ කියලා තේරෙනකොට. මේ යුගයට කොහොම හරි අපි මොකක් හරි සංසාරේ වෙච්ච මොකක් හරි අඩුපාඩු නිසා අපිට මේ අවස්ථාවන් ගිලිහිලා ගියා. ඉතින් නිසා මේ අවස්ථාවත් ඔබ කැමතිද ඔබෙන් ගිලිහි යනවට? මේ අවස්ථාව ගිලිහුණොත් 80000 වෙනකම් බලන් ඉන්න වෙයි මිනිස් ලෝකේ නම්. ඒ ඉස්සරහට එන්න එන්න දැන් පසුගිය දවස්වල මට හොඳට තේරුණා මම මේ වෙස්ටර්න් සොසයිටි ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ. අපි දන්නේ නෑ අපි හිතන්නේ සුද්ධ කියමු සුපිරි කියලානේ. හන්නේ මිනිස්සු විඳින දුක. අර සුමේදු ආඳුරු හරි ලස්සනට විස්තර කරනවා. මිනිස්සු බයෙන්, තැති ගැනීමෙන්, පීඩාවෙන්, අසහනෙන් ඉන්න හැටි. ඊළඟට ඒගොල්ලෝ එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඒ නිසා විඳුණු හැටි ඒ විස්තර බැලුවාම අර අපි පිටින් පේන පොත්ති ලස්සන වලට වඩා ඇතුලේ මහා දුක් ගොඩක්. ඉතින් ඒ නිසා මේ අපිට මේ ලැබිලා තියෙන වාසනාව අපි හරියට අඳුන ගන්න ඕනේ. Tamanට Tamanට ලැබිලා තියෙන වාසනාව Taman අඳුන ගන්න ඕනේ. Taman අඳුනගත්තේ නැත්නම් Taman එකේ සැටිස්ෆයි වෙන්නේ නැහැ. Taman Taman අඳුන ගන්න ඕනේ. Tamanට ලැබිච්ච දේ එක කම්පයා කරලා බලන්න ඕනේ. දැන් මට Tamanට තියෙන දේවල් ලෝකේ කී දෙනෙකුට නැද්ද කියලා. එහෙම බලද්දී මේකේ වාසිය තීරෙන්නේ. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම අපිට නැති දේවල් හිත හිතින් අනේ අපිට අරක නෑ මේක නෑ අපිට මේ ටික අඩුයි අරක අඩුයි මේක අඩුයි කිය කිය අපි ඉන්න මිසක් අපිට ලැබිච්ච දේ අපි අඳුනගන්නේ ලැබිච්ච දේ අතර අග්‍රම දේ තමයි මේ භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් මේ ධර්මය අපි ඉගෙනගෙන ඒ කෙරෙහි හිත පහදවාගෙන ඒක ගෞරවයෙන් සීකරනවා නම් ගෞරවයෙන් කතා කරනවා නම් අඩු ගණනේ ඒක කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ කියන්නේ මේ මෙහෙමයි ඒක ධර්මයට ගෞරව කරනවා කතා කරනවා කියන්නේ ඒකෙන් Taman සතුටක් විඳින්න ඕන කියන එකයි. ඒ කියන්නේ ඒක Tamanගේ ඒක ඒක විනෝදයක් ලැබෙන දෙයක් වෙන්න ඕනේ. සමහර වෙන එක විනෝදයක් නෙමෙයි ඒක හරි සීරියස්. එයා ඒක කියනවා අනිත් අයටත් බය හිතෙනවා. එහෙම කන්නේ මම කියන්නේ. මම කියන්නේ ධර්මය කියන්නේ එහෙම නෙමෙයි. Tamante එකෙන් සතුටක් විනෝදයක් ආස්වාදයක් විඳින්න ඕනේ. ඒක තමයි අනිත් එක්කෙනත් දන්නේ. අපි කියමු ඔන්න දැන් ධර්මය අහන්නවා කෙනෙක්. ධර්මය අහලා දැන් ඉතින් ගියා මූණ ඉල්ලන් ඉන්නවා. කරාබු ගලෝලා දැන් ඉතින් ඉන්නවා දැන් ඉස්සරන ලස්සන්ට ලිප්ස්ටික් ගාලා අයිබ්‍රෝ ගාලා දැන් ඔක්කොම හොදලා දැන් එයා ඉන්නෝනේ ග්ලූම් වෙලා ඔයාලා මොකද වුනේ කියලා මම මේ ධර්මයේ තේරුම් ගන්නවා ආහන එක්කිනා කියයි අනේ මට නම් ඒ ධර්මයේ එපා ඔයාම තියා ගන්න වෙන්න බැරිද ඕක ඔක වෙන්න බැරිද කියන්නේ වෙන්න පුළුවන් ලස්සන එක්කිනා ධර්මයේ ලැබුණාම තව ලස්සන වෙන්න ඕනේ ඒ ලස්සන කියලා මං කිව්වේ ස්ටයිලිෂ් කියන එක නෙමෙයි. ධර්මයේ ලැබුණාම යා යා සතුටින් ඉන්නේ කියලා ඒ සතුට තියෙන්න ඕනේ වැඩි වෙලා. එතකොට යා එක එක දේවල් වලට ඇඩික්ට් වෙලා හිටන ඒවා නවත්තලා ඒ යම්කිසි සතුටකින් ප්‍රබෝධයකින් ආස්වාදයකින් ඉන්නවා නම් අනිත් එක නහන ඔය හරි සතුටින් ඉන්නවා. ඔය ලස්සනට ඉන්නවා. ඔයා ඉස්සර හිටපු දුක ඔයාගේ අඩු වෙලා තියෙනවා. එයා කිව්වොත් නෑ මට හරි සතුටුයි. මට බුදු කෙනෙකුගේ ධර්මය අහන්න හම්බුණා. මම බුද්ධ වචනේ ඉගෙන ගන්නවා. මම බුද්ධ වචනේ පුරුදු කරනවා. මම හරි ප්‍රීතියක් ලබනවා. ඒක අනිත් එක්කෙනාට හිතෙනවා. මොකද්ද? අනේ මටත් බැරි දී ධර්මය අහන්න. ඒකට තමයි ධර්මයට ගරු කරනවා කියන්නේ. ඒතර අනිත් එක්කෙනාටත් මේ අවස්ථාව ලැබෙනවා. අනිත්‍ය කිනාට ධර්මය අහන්න ආසයි තියෙන. ඇත්ත වශයෙන්ම ධර්මයෙන් කරන්නේ මිනිස්යාව දුක්ඛිත කරන එක නෙමෙයි. මිනිස්යාව සුඛිත කරන එක. එතකොට මේක හරියට අපි තේරුම් ගන්න ඕනේ. හරියට නියම විදිහට අපි ඒක තේරෙන්නේ නැත්නම් කොහොමද බුද්ධ කාලේ මේක මහා පුදුම විදිහට අවබෝධ කරන් රජවරු සිටිවරු දැන් බලන්න හිතලා අජාසත් වැඩි පාරක ගියා. එයාට අහුුණේ කාවද? දේවදත්ත. බිම්බිසාර රජුරවන්ට අහුුණේ කාවද? බුදුරජාණන් වහන්සේව. බිම්බිසාර රජුරු සෝවාන් වුණා. සෝවාන් වෙලා තමයි රජකම කළේ. සෝවාන් එක්කෙනෙක් තමයි රජකම කළේ. එතකොට බිම්බි අජාසත් රජුරු අජාසත් දේවදත්ත උපදේශ දුන්නා මේක හරියන්නේ නැහැ. මේ තාත්තව මරලා රජකම ගනින් කිව්වා. දැන් ඇතුළට යන්න බෑ. ඔය හැමතැනම ගාඩ් දාලා තියෙන්නේ. කොහොමhari මෙයා පිහියක් හංගගෙන ගියා. ගියාට පස්සේ මෙයාම අහු වුණා. ඊට පස්සේ ඇහුවා මේ පිහියක් අරන් රජුරුව ගාවට ගෙනාවා. රජුරුව ඇහුවා පුතාගෙන්. දැන් පුතානේ. මොකද මේ පිහියක් අරන් ආවේ? මං ආවේ ඔබතුමා මරන්න කිව්වා. ඒ මොකද කියලා මට රජකම දෙන්නේ නැහැ. නේ මං දෙන්නම් කිව්වා. මං දෙන්නම් කිව්ව රජකම. දැන් මේ සෝවාන් වෙච්ච රජුරු. මං දෙන්නම් කිව්ව රජකම. රජකම දුන්නා. දැන් රජුරු. දැන් බිම්බිසාර රජුරු කැමැත්තෙන්ම රජකමෙන් අයින් වුණා. අයින් වෙලා පුතාට රජකම දුන්නා. දැන් එතකොට මෙයාට උපදෙස් දෙන්නේ කවුද? දේවදත්ත කිව්වා විශ්වාස කරන්න එපා. විශ්වාස කරන්න එපා කිව්වා මේ බිම්බිසාර රජුරුවන්ව මොකද හේතුව මෙයා මොකක් හරි කුමන්ත්‍රණයක් කළා උඹ මරලා ආයි රජ වෙයි කිව්වා. නිසා මාරපන් කිව්ව කොහොම හරි. බලන්න මේ පාප මිත්‍රිය සිත් වෙන හැටිනේ. ඊට පස්සේ බිම්බිසාර රජුරවන්ට දීපු වද සාමාන්‍ය මිනිස්සුයෙකුට දුන්නා නම් ಜಾති ಜಾතිත් පලි ගන්නවා. වෛර බඳිනවා. මම මේක බිම්බිසාර රජුන්ට තියෙන හොඳ අතීතයක්. මේ මේ පුතා ගැන. මොකද මේ පුතාගේ අතේ ඇඟිල්ලේ ආව ගෙඩියක්. මේ අජාසත්තක කාලේ. අජාසත්තත් එක තියෙනවා කතන්දර ගොඩක්. අජාත අජාසත් මව කුසේ උපන්නනේ. බිම්බිසාර රජුරන්ගේ දේවියගේ කුසේ. උපන්නට පස්සේ මොකද්ද ඇති වුනේ? අජා එයාට ඇති දොළදුක මොකද්ද? පපුව පළල ලේ ටිකක් බොන්නේ. එතකොට රජුරු කැමති වුණා. පුදුමයි නේ? කැමති වුණා ඒකට. ඊට පස්සේ මේ බිරිඳ එතන තියෙනවා මේ පහල තියෙනවා මද්ද කුච්චි මිගදාය කියලා. අදටත් තියෙනවා එතන. මද්ද කුච්චි මිගදාය කියලා අඹ වනයක් තිබුණා. අඹ ගහක ගිහිල්ලා බඩ ඇතිල්ලුවා ඇබෝෂණයක් කරගන්න. මට එපා මේ ළමයා. මට එපා කියලා. හරි කියන්නේ. ඊටසේ කොමාරි බබා හම්බ වුණා. දැන් මේ බබාගේ ඇඟිල්ලේ gediyak ආවා. හැරෝ gediyak. දැන් ඉතින් බිම්බිසාර රජුරු මේ ළමයා වඩාගෙන මේ ළමයා අඬනෝ හරියට. අඬනකට වඩාගෙන හෙට මෙහෙට ඇවිදිනවා. අයිදිනකට මේ ළමයාගේ ඇඟිල්ල බිම්බිසාර රජුරු කටේ දාගත්තා. කටේ දාගෙන බබාගේ ඇඟිල්ල ඉන්නකොට දැන් මෙයා ළමයාට නිින්ද ගියා. දැන් වඩාගෙන ඉන්නවා. අජාසත්ත. නිින්ද ගියා. නිින්ද ඇද්දි මේ ඇඟිල්ල කටේ පිපුරුවක්. හැරව ගියා. බබා ඇහැරේ කියලා ඒක ගිල්ලා. රජුන්ට ඔක්කොම මතක් වෙන්නේ නැතිනේ. කකුල් පළලා ලුණු ගොරක දාලා ඇවිත් දුණකට. සෝවාන් වෙලා හිටිය නිසා බේරුණා. ඔන්න ධර්මයෙන් දීපු ආරක්ෂාව. අද පුළුවන් ද කාටවත් දෙවෙනි ආරක්ෂාවක් කෙනෙකුට දෙන්න? ඒ ආරක්ෂාව දුන්නේ හිතට. සෝවාන් වෙලා හිටපු නිසා බේරුණා. මිය ගිහින් කොහෙද උපන්නේ? දෙවියෙක් වෙලා ජනවසබ කියලා දිව්‍ය රාජයෙක් වෙලා උපන්නේ. එතකොට මේ පින්වත්නි එකයි මේ ධර්මය ගැන පහදිනවා කියන එක ඔබට තේරුම් ගන්නයි මම මේ කියන්නේ මෙච්චර විස්තර. නැත්තම් ධර්මය ගැන පහදින්න කිව්වනේ හාමුදුරුවෝ. කී කියයි. ඉතින් ඒ නිසා ධර්මයේ ගැන පහදින්න ධර්මයේ නිසා මිනිස්යා ලැබූ දේ ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ කාලේ මිනිස්සු ධර්මයේ නිසා පුදුම ඒ කාලේ මේ කාලෙත් එහෙමයි. මට මේ කාලේ එක නෝන කෙනෙක් හම්බ වුණා. ඒ නෝනට හරි ප්‍රශ්න. ඒ නෝනට හරි වෙනස්කම් කළා එයාගේ මහත්තයා. ඒ වෙනස්කම් කරපු විදියට ඒ නෝනට ඔරොත්තු දුන්නේ. අන්තිට මේ නෝන පිස්තෝලයක් ලෑස්ති කළා. ලෑස්ති කළා තියාගෙන හිටියා මං තෝත් මරනවා මාත් මැරෙනවා. කියලා මෙහෙම දැන් නෝන ගාන තරුණ නෝන කෙනෙක් හිටියා. අහම්බෙන් හම්බ වුණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් අපි දේශනා කළා කැසට් පටියක්. මේක මේ නෝන ආන්න පටන් ගත්තා. අහනකොට කල්පනා කරලා අයියෝ මම මේ කොහෙවත් යන මිනිහෙක් මරන්න ගිහිල්ලා මම මේ මම මේ කොහෙද යන්න ගියේ ඒ කියන්නේ මම ඕන අපායක යනවා මම මේක කළා ඒ මට්ටමට මේ හිත හැදෙනවනේ අනේ මං මේ මොකද්ද මේ කරන්න ගියේ කියලා ඒ නෝනා එක ඉතින් අයින් කළා ඊට ඊට පස්සේ යා දිගටම මේක අහන්න ගත්තා ධර්මය අහනකට අහනකට මෙයා අර මේක නැත්තම් මේ නෝනා හිටියේ පිටරටක තනි වෙලා. එතකොට දැන් තනි වෙලා ඉන්න පුද්ගලයෙකුට මේ වේදනාව කියන්න කෙනෙක් නැහැ. තමන්ට වෙන අසාධාරණේ බලන්න කෙනෙක් නැහැ කතා කරන්න. එතකොට මේක වැඩි වෙන්නේ නැද්ද? එතකොට මෙයාගේ වාසනාවට හම්බ වුණා බුද්ධ දේශනා. මෙයා මේක කියවන්න කියවන්න කියවන්න කියවන්න මොකද වුනේ? ටික ටික ටික මෙයා වෙනස් වෙන්න ගත්තා. අන්තිමට මෙයාට අර හිතට වද දෙනවනේ දැන් මේක හොල්මන් වගේ හිතට මතුවෙනවනේ අර මේ මහත්ය කරපු වෙනස්කම් ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා දැන් ලස්සනට ඉන්නවා අර මුකුත් ප්‍රශ්න නැහැ දැන් මහත්යා හිටියත් එකයි නැතත් එකයි එයාගේ ලෝකේ එයා ඉන්නවා එයාගේ ලෝකේ දැන් මහත්ය නැහැ එයාගේ ලෝකේ දැන් තියෙන්නේ කරුණාව මෛත්‍රිය අනුකම්පාව ඒවා දියුණු කරගත්තා එතකොට ඒක දිනු කරගත්තේ මොකෙන්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් බුද්ධ ධර්මයෙන් ඉතින් මේ නිසා බලන්න යා යාදී විනාසාගත්තෙත් නෑ අනුන්ට හානියක් කළෙත් නෑ. ඉතින් බේරුණානේ. ඉතින් හැමෝටම පුළුවන් දේ වගේ බේරෙන්න. ඉතින් මේ නිසා පින්වත්නි මේ ධර්මයේ තියෙන පුදුමාකාර පුදුමාකාර හැකියාවක් මිනිස්යාව අවබෝධය කරගෙන යන්නේ. මේ නිසා අපි එක්කෙනෙක් හරි ධර්මයේ තවත් එක්කෙනෙකුට පෙන්නලා දුන්නොත් ඒක තමයි බුද්ධ ශාසනයට කරන බුද්ධ ශාසනය බැබලීමට කරන සම්බන්ධය දායකත්වය එතකොට ධර්මයේ කෙරෙහි තියෙනුනේ පැහැදීම තුන්වෙනි කාරණේට ඉඳ තියෙන්නේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම. ඉතින් ඔබ දන්නවා මං හිතන්නේ ලෝකෙ පොදුවේ පිළිගන්නවා මේ ලෝකෙ හැම දෙයක්ම පිරීගෙන යනවා. සමාජ පිරීගෙන යනවා. පොඩි දරුවන්ගේ සමාජ පිරිහීගෙන යනවා තරුණ සමාජ පිරිහීගෙන යනවා වැඩිහිටි සමාජ පිරිහීගෙන යනවා මේ ඊළඟට හැම පැත්තෙම පිරිහීගෙන යන අතරේ ආගමික සමාජය ගත්තොත් මම ඉගෙනගෙන තියෙන මම දැනුවත් වෙලා තියෙන හැටියට Hindu ආගමේ බොහෝ හාදුවරු පිරිහගෙන යනවා. Sikh ආගමේ ගොඩාක් නායකයෝ පිරිහගෙන යනවා. අනිත් ආගම් වල පිරිහගෙන යනවා. ඒ පිරිහීම බෞද්ධ ආගමේ නැද්ද? පිරිහගෙන යනවා. මේ පිරිහගෙන යනකොට අපිට අපි සරණ ගියපු සංඝං සරණං ගච්ඡාම කියලා සරණ ගියා නම් යම් කිසි ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමකින් ඒ පැහැදීම නැති කරගන්න හොඳ නැහැ. මම ඒකට උදාහරණයක් ඔබට කියන්නම්. දැන් සමහරු කියනවා මෙහෙම දැන් අපි ගත්තොත් මේ ස්වාමීන් වහන්සේලාගේ අඩපාඩු දැක්කහම කියනවා "යූ අපි මේගොල්ලෝ සරණ ගියේ." මේගොල්ලෝ සරණ ගියේ මොනව ලබන්නද? කී කියනවා මොකද මේගොල්ලෝ living example හොයනවා. එතනට යන්න එපා කවදාවත්. මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබේ හිත පැහැදුනේ living example එකක් හොයලාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ පැහැදුනේ කොහොමද? උන්වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන එතකොට ගුණ වශයෙන් හඳුනා ගැනීමේදී උන්වහන්සේ අපි ජීවමානව දකින්න අවශ්‍යතාවයක් තිබ්බද අපිට? නෑනේ. අපිට පුළුවන් වුණා උන්වහන්සේ ගැන ಗುಣ වශයෙන් කියලා ಗುಣ වශයෙන් තේරුම් ගන්න හිත පහදවා ගන්න. එතකොට මේ විදිහටම අපි රහතන් වහන්සේලා ගැන මාර්ගඵලලාභින් ගැන ಗುಣ වශයෙන් සීකල්ලා හිත පහදවා ගත්තොත් අර බාහිර කිසි දෙයකට පුළුවන්ද ඒ පැහැදීම වෙනස් කරන්න? ඒ පැහැදීම වෙනස් කරන්න බෑ. එතකොට ඒ වගේ ಗುಣ වශයෙන් පහදගත්තොත් අපිට සමහර විට මේ සමාජ රැල්ලට අහු වෙලා ගහගෙන යන සමහර භික්ෂුන් වහන්සේලාගේ චරිත දැක්කොත් අපිට අනුකම්පාවක් ඇති වෙනවා මොකද්ද අනේ මේ රහතන් වහන්සේලා බිහි වෙච්ච මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතරට එන්න පිම්මදිනය අසුරට පිම්මදිනය කියලා එතකොට අනුකම්පාව නෙමෙයි ඇති වෙන්නේ අනුකම්පාවක් ඇති වෙනවා තරහක් ඇති වෙන්නේ තරහක් ඇති වුණොත් අපිට ඒක අහගෙන ප්‍රශ්නයක් අපි ගත්ත වෙනවා. එතකොට දැන් මට කොච්චර බයිනවද? මහමෙවුනාව කියලා නම දැම්ම කියලා බයිනවා, ආසපු කියලා නම දැම්ම කියලා බයිනවා. ආරි සත්‍ය කතා කරනවා කියලා බයිනවා, තරුණ ළමයි මහාන කරනවා කියලා බයිනවා. මට එතකොට දුකයි. අනේ පව් කියලා හිතෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලා තියෙන පැහැදීම එහෙමම තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන හිත පහදවන්න තමයි මා පරිවර්තනය කළේ තීර තීරි ගාථා. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා. මා හිත හිත ඒව කළේ ශ්‍රාවක සංඝයා ගැන හිත පහදවන්න. එතකොට ශ්‍රාවක සංඝයා හරි පුදුමයි. හරිම පුදුමයි. ඒක දැනග හරි ලස්සන සිද්ධියක් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න කාලෙක දැන් ගොඩාක් ප්‍රශ්න කාලෙක දාඩි දාලා එහෙම අමාරු වෙච්ච වෙලාවක උන්වහන්සේ වඩිනවා මේ අඹ හිටූපු වත්තක් අයිනෙන් උන්වහන්සේ වඩිනවා. අඹ ගස් හිටූපු වත්තක් අයිනෙන්. එතකොට මේ අඹ ගස් වත්ත බලාගෙන ඉන්න මිනිසයා ගස් වලට වතුර දානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා ඇහුවා ස්වාමීනි මට හරි ආසයි ඒක දකිද්දී ඒක කියවද්දී ස්වාමීනි වහන්සේට මහන්සි නේද කියලා ඇහුවා මහන්සි කිව්වා ඔබ වහන්සේ කැමතිද කියලා ඇහුවා මේ පැම් පහසුයි වතුර ටිකක් නා ගන්න. කැමතියි කිව්වා. කිව්වා ස්වාමීනි මට දෙන්න සම්පූර්ණ වතුර නෑ. ඔබ වහන්සේ මේ ගහයට වාඩි වෙන්න මම ගහත් දෙමින් ඔබ වහන්සේව නාවන්නම් කිව්වා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අන්දරේ ඇඳගෙන ගහයට වාඩි වුණා. එතකොට අර අර පින්වත් මිනිසයා සාරිපුත්ත මහ රහතන් වහන්සේ නාවනවා අර ගහත් තෙමිල යන්න. ඊට පස්සේ උන්වහන්සේ නාවලා ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේට ගිලම්පස එකක් හදලා දෙන්නද කියලා කිව්වා. හා කිව්වා. ඒ මිනිස්සයා ගාව තිබුණේ මොකද්ද? හකුරු කෑල්ලක්. මේ හකුරු කෑල්ල අර වතුරකට දී කළා. දී කළා පෙරුවා. මේ ස්වාමිනී ගිලම්පස කියලා දුන්නා. ඒක වැළඳුවා. ඊළඟට හරි සතුටුයි. දැන් බලන සංඝයා කෙරෙහි හිත පාදවා ගැනීම. සාරිපුත් මහ රහතන් වහන්සේ වැඩිලා සුළු වෙලාවකින් මෙයා නයික් ගහලා දෂ්ට කළා. නයික් දෂ්ට කළා. මරණයටපත් වුණා. එයා උපන්න දෙවියන් අතරේ. බලන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි හිත පහදවාගෙන. ඉතින් මේ රාතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම ඒ කියන්නේ රාතන් වහන්සේලාගෙන හිත පහදවා ගන්න අපිට වාසනාවක් තියෙන්න ඕනේ. දැනගන්න. නැත්තම් අපි දන්නේ නේ රහතන් වහන්සේලා කියන්නේ අපි S2 කින් මේ මේ living example ගන්න ගියොත් හරි අමාරුව වැටෙනවා. ඒ කවුරු හරි බැරි වෙලාවක් කවුරු අහසෙන් ගියොත් හිතයි ආ රහතන් වහන්සේ නමක්. ඇයි අපිට හඳුනන්න පුළුවන්ද? බෑනේ. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ අහසින් යෑම නෙමෙයි. නිකලෙස් බව. එතකොට ඒ නිකලෙස් බව තියෙන රහතන් වහන්සේලා මේ යුගේ නම් මං හිතන්නේ කෙනෙක් හොයන්න ගියොත් අර මම හිව්වා වගේ තමයි මමත් හිව්වා ඉස්සර. මං අනේ රහතන් වහන්සේලා නැද්ද රහතන් වහන්සේලා නැද්ද කියලා මම ඉතින් හොයනවා. ඉතින් රහතන් වහන්සේලා කියලා ආරංචි නැහැ හොයාගෙන මම යනවා. ගිහලා මං උන්වහන්සේලාට වත් පිළිවෙත් කරගෙන උපස්ථාන කරන් ඉන්නේ. මං හිතන්නේ රහතන් වහන්සේලා කියලාමයි. හැබැයි මට මොලේ තිබ්බා. මොකද්ද මොලේ? ඉතින් මම වැඳගෙන අහගෙන ඉන්න එකට සමහර කරුණු මේ දේශනාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. මං එතකොට එක පාටම ඒක අතාරිනවා දේශනාව අල්ල ගන්නවා. එහෙම මම බේරුනේ. මම දේශනා මං හිතුනේ නෑ මේක වෙන්න බෑ. උන්වහන්සේට හරියට මේක අහු වෙලා නෑ. බුදුරජාණන් වහන්සේ මෙහෙමනේ මේක දේශනා කරලා තියෙන්නේ. මම හැමතිස්සෙම unshakable confidence එකක් මට තිබුණා මේ බුද්ධ වචනය ගැන. ඒකෙමයි බේරුනේ. එතකොට රාතන් වහන්සලා ඉන්න තැනක් දන්නවා හෝඩුවාවක් තියෙනවා කියලා මට කිව්වා. මං ඉතින් ගියා. හාඳුරු බලන්න. මං ගිහුවා ස්වාමීනි රාතන් වහන්සලා ඉන්නවද කියලා. ඉන්නවා කිව්වා. ඊට පස්සේ මං ස්වාමීනි කීනමක් ඉන්නවද කියලා. අට නමක් ඉන්නවා කිව්වා. කීනමක්ද? අට නමක්. ඊට පස්සේ මං ගිහුවා කොහෙද ඉන්නේ කියන්නේ නෑ කිව්වා කියන්නේ නෑ කිව්වා. මං කන්නේ ස්වාමීනි එහෙම කියන්න එපා. දැන් 9 වෙනි රාතන් වහන්සේ ඒතර බිහි වෙන්නේ නෑනේ. අටනම නින්නේ. අනේ කියන්නේ මං හොයාගෙන යන්නම් කිව්වා. ඊට පස්සේ මෙහෙ නෑ ලංකාවේ මං කිව්වා ලංකාවේ නෙමෙයි ලෝකේ ඕන තැනක් කියන්නේ මං යන්නම් කිව්වා. හිමාලය මං කහසුළු දෙයක් නේ මට කියන්න කිව්වා. මං හොයාගෙන යන්නම් කිව්වා. ඒ හිමාලේ ඉන්නේ. මං කිව්වා කියන්න පාරේ. කියන්නෙම නෑ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් ওই ක්‍රමයට මාත් කියනවා. රාහතන් වහන්සේලා ඉන්න බව දන්නවද? දන්නවා. කීනම මම එහා තුනට කිව්වේ. මං කෝ මම ස්වාමීන් වහන්සේ මමත් ඔය ක්‍රමෙට කියනවා කිව්වේ එහෙනම්. රාහතන් වහන්සේලා කීනමක් ඉන්න දැන් ස්වාමීන් වහන්සේ කිව්වා 8 9. මං කියනකෝ 10 නමක් ඉන්නවා. කොහෙද ඉන්නේ? ඉන්න තැන දන්නවා. කියන්න පුළුවන්ද කියන්නේ මං කෝ ඔය උත්තරේ ඔය විදිහට මට ඩබල් කළා මං කියනවා කිව්වා. කියලා මං වැඳලා කිව්වා මීට පස්සේ ඕක කියන්න එපා. කී දෙනෙක් අමාරු වැටේද කියලා ඇහුවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්න ඕනේ මොලේ. මොලේ නැත්තම් සමහර කෙනා නෑ අර අසවල රහත් වෙලා. අසවල සෝවාන් දැන්. අරයා දැන් දෙවෙනි ස්ටෙප් එකේ. හරි මෝඩ මෝඩ විදියට එහෙම එක එක්කිනාව බල බල ඇඟිල්ල දික් කර කර කියනවා. අරය අරය අරය කිසි දවසක එපා. හොයන්න බෑ. එපා. අනික මේ යුගයේ රහතන් වහන්සේලා නෑ කියලායි මගේ නම් විශ්වාසය. මම හොයන්න ගිහිල්ලා ගිහලා මං අතහැරියා ඒක. මාර්ගඵලලාභී මං හොයන්න යන්නේ හැබැයි අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන පැහැදීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා සෝවාන් වෙච්චා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා සකදාගාමී වෙච්ච. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා අනාගාමී. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා රහතන් වහන්සේලා. බුදුරජාන් වහන්සේ වැස් දෙකට නොදැක අපිට පහදින්න පුළුවන් වුණා නම් ඇයි මාර්ගවලාභින් ඇස් දෙකට නොදැක පහදින්න බැරි? බැරිද පහදින්න? මොළේ තියෙන එක්කනට පුළුවන්. මොළේ නැති එක්කනට නම් මට කියන්න තේරෙන්නේ නැහැ. නුවණ තියෙන එක්කෙනාට පුළුවන්. එතකොට මොකද අපි මොකද්ද නැත්තම් පහදිනවා කියලා අපි ගන්න මිම්ම අමාරු වැටෙනවානේ. ඒ නිසා අපි ශ්‍රාවක සංඝයා ගැන කියද්දී ශ්‍රාවක සංඝයා ගැන පහදින්න ඕනේ ශ්‍රාවක සංඝයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ ගුණය මොකද්ද පළවෙනි එක සුපටිපන්නෝ සුපටිපන්නෝ කියන්නේ ඔව් යහපත් ප්‍රතිපදාවේ බැසගත් සුපටිපන්නෝ ඒ ශ්‍රාවක සංඝයාගේ දෙවෙනි ගුණය මොකද්ද? උජුපටිපන්නෝ උජු කියන්නේ ඍජු ඍජු මාර්ගයේ බැසගත් මොකද්ද ඍජු මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගයේ බැසගත් ශ්‍රාවක සංඝයා ආර්ය ස්ථාංගික මාර්ගයේ බැසගෙන ඉන්නේ ඔන්න පහදින්න තියෙන තැන ඥාය පටිපන්නෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥාය කියන අවබෝධය. අවබෝධය ඇති වෙන ප්‍රතිපදාවේ බැසගෙන ඉන්නේ. සාමීචි පටිපන්නෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිචි කියලා අපි සතුට සාමිචි කියන වචන අහලා තියෙනවා. සාමිචි කියලා කියන්නේ කතාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා චතුරාර්ය සත්‍ය දේශනා කරන ප්‍රතිපදාවක බැසගෙන ඉන්නේ. කවුද ඒ ශ්‍රාවක සංඝයා? යදිදන් යදිදන් කියන්නේ ඒ පිරිස චත්තාරි පුරුෂ යුගානි. පුරුෂ යුගල වශයෙන් හතරයි. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල යුගල වශයෙන් හතරයි. චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලා. පුද්ගල වශයෙන් අටයි. කවුද මේ මේ ඔය සුපටිපන්නෝ පාඨය හැදුවේ? බුදුරජාණන් වහන්සේමයි. බුදු මුවින් වදාළ වචනේ. මේක එක්කෙනා හදපුවා නෙමෙයි. දැන් නම් ඉතින් අර ධර්මයේ විකෘති වෙලා ගිහිල්ලා තියෙනවා පුද්ගලයෝ නැහැ කියනවා. සත්‍යෝ නැහැ කියනවා. අහලා නැද්ද එහෙම? පුද්ගලයෝ නැහැලු. මේ පොඩ්ඩක් යහම යන්න බෑ ඔස්සලගේ මැස්ස යන්න බෑ කේන් තියනවා. කියන පුද්ගලයෝ නැහැලු. මේ තන දුන්නේ නැහැ කියලා තරහ වෙනවා. ඊළඟට ඒ පිළිගත්තේ නැහැ කියලා මේ බැන බැන යනවා. ඇහුවහම කියනවා සත්වියත් නැහැලු පුද්ගලයෙක් නැහැලු. එතකොට අට පුරුෂ පුද්ගලයා පුද්ගලයන් කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක්. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත් වූ කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයට පත් වූ කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයට පත් වූ කෙනා අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා අරහත් ඵලයට පත් වූ කෙනා දැන් අපි මේ වචන හතර පොඩ්ඩක් ඉගෙන ගනිමු සෝවාන් කියන්නේ සෝතාපන්න කියන වචනේ සිංහල තේරුම සිංහල වචනේ සාරිපුත්ත කියනවා කියේ සිංහල වචනේ මොකද්ද සැරියුත්. මොග්ගල්ලාන කියන එකේ සිංහල වචන මොකද්ද? මුගලන්. අනාථපිණ්ඩික කියන එකේ සිංහල වචන මොකද්ද? අනේපිඬු. සෝතාපන්න කියන එකේ සිංහල වචන මොකද්ද? සෝවාන්. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සෝත කියන එකේ තේරුම සැඩපහර. සෝත කියලා එදෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දැන් වේගින් ගහගෙන යනවනම් සූත කියනවා. එතකොට වේගෙන් ගහගෙන යන නිසා තෘෂ්ණාවට තෘෂ්ණාවට අවුච්ච පුද්ගලයා ඒක ගහගෙන නිසා තෘෂ්ණාවටත් කියනවා සෝත කියලා. ආර්ය ස්ථාංගික මාර්ගයේ කෙලින්ම නිවනට ගහගෙන යන නිසා ආර්ය ස්ථාංගික මාර්ගයට කියනවා සෝත කියලා. තව එකක් කියන සෝත කියලා කනට. මේක දන්නේ නැති එක්කෙනා සෝතාපන්න කියන එකට හිතනවා කනට වැටුණු නිසා. එහෙමත් තෝරනවා. බලන්න ඕනේ කියනේවා. කනට දන්නේ නැහැ මේ මේ මේ බුද්ධ වචනේ තියෙනවා. මේ දවසක් සාරිපුත මහරහතන් වහන්සේගෙන් අහනවා සෝත සෝත කියන්නේ මොකද්ද කියලා. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියලා. සෝත ආපන්න කියන්නේ මොකද කියලා අහනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනා සෝතාපන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය තමයි ඒක එක. සම්මා දිට්ඨියෙන් එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සම්මා දිට්ඨියන්නේ මොකෙන්ද? කරුණු දෙකකින්. චතුරාර්ය සත්‍ය ආන්න ඕනේ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. මේ දෙකෙන් තමයි සම්මා දිට්ඨිය එන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඇතිවීමට තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච කෙනා ගැන බුද්ධ දේශනාවේ තියෙනවා වැඩිම වුණොත් එයා ආත්ම කීයක්ද මේ භවයේ සැරිසරන්නේ ආත්ම හතයි ලස්සන උපමාවක් තියෙනවා මහා සාගරයේ වතුර බින්දු හතක් ඉතුරු වෙලා මහා සාගරේ හිඳිලා ගියොත් මහා සාගරේ සම්පූර්ණ වියලී ගියොත් වතුර බින්දු හතක් ඉතුරු වෙලා එතකොට මහා සාගරේ වේලී ගිය වතුරද වැඩි, ඉතුරු වෙච්ච වතුරද වැඩි? ඈ? ඔව් වේලිච්ච වතුර තමයි වැඩි. බුද්ධ දේශනාවේ තියෙනවා වහණෙනි යම් කෙනෙක් සෝවාන් වුණොත් එයාට විඳින්න තියෙන දුක අර සාගරේ ඉතුරු වෙච්ච බිඳු හත වගේ එයා අවසන් කරපු දුක වේලිච්ච වතුර වගේ කියනවා. ඒතකොට එච්චර ආරක්ෂාවක් බුද්ධ දේශනාව තියෙනවා කෙනෙකුට ලැබෙනවා කියලා. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් කවදාව සතර පායේ උපදින්නේ නැහැ. එයා ධර්මයේ තුලින් ස්ථිරම ආරක්ෂාවක් ලබනවා. කවදාවත් එයාගේ අතින් මේ ජීවිතේ නෙමෙයි වෙන ජීවිතයක නෙමෙයි කවදාවත් ආනන්තරී පාප කර්ම කෙරෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා. බහලා ඇති කර්මයේ රතන සූත්‍රයේ තියෙන්නේ. සහවස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතු අපායේ හිත විප්පමුත්තෝ චචාවිඨානානි අභබ්බෝ කාතුම් ඉසුවන් ඉච්චිකිනගෙන කියන්නේ සුවන් වුණකටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා එයා සතර අපායන් නිදහස් වෙනවා. ආනන්තරි පාප කර්ම කවදාවත් එයාට කෙරෙන්නේ එයා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ කියනවා. කොයි ආත්ම උපන්නත්. ඉතින් මේකට තමයි සෝවාන් වෙනවා කියන්නේ. සකදාගාමි කියලා කියන්නේ දැන් සෝවාන් වෙච්ච එක්කිනාට සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාස කියන මේ ආශ්‍රව තුන නැති වෙනවා. ආශ්‍රව 10ක් බුදු දේශනා උගන්වනවා. මේ 10කින් කෙනෙක් අහුවෙලා ඉන්නවා කියලා. දෙවෙනි ඊළඟ එකට තියෙන්නේ කාමරාග පාටික. කාමරාග කිවි කාම ආශාව. පාටික කිවි තරහ. මේ දෙක තමයි ඊට පස්සේ මෙයාට ප්‍රකටව දැනෙන්නේ. ඊට පස්සේ එයා ඒ දෙක නැති කරන්න කෙනෙක් මහන්සි වෙනකොට ඒ දෙක අඩු වෙනවා. ඒකට කියනවා සකදාගාමි. ඒ කෙනා එක වතාවක් ආයේ මනුස්ස ලෝකෙට එනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක උපදිනවා. ඒදී ධර්මයේ දියුණු කරන පිරිනුවම් පානවා. එහෙම නැත්නම් කෙනෙක් ඒක සම්පූර්ණයෙන්ම නැති වුණොත් එයාට කාමරාග පටිග කාම ලෝකයේ උපදින්නේ. කවදාවත් එන්නේ එයා උපදින්නේ රූප ලෝකේ බ්‍රහ්ම ලෝකික. ආයෙන්නේ නැති නිසා එයාට කියනවා න ආගාමි. ආයෙන්නේ අනාගාමි. ඊට පස්සේ තියෙනවා මේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා පහක් විස්තර වෙනවා. ඒ පහ ප්‍රහාණය වුණොත් රහතන් වහන්සේ. එතකොට මේ ස්ටෙප්ස් වලින් තමයි මේ එයාගේ මේ ප්‍රහාණය වෙලා යන්නේ ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඊට පස්සේ තියෙනවා ආහුණෙයෝ. ආහුණෙයෝ කියන්නේ පූද පූජාවන්ට සුදුසුයි. පාහුණෙයෝ. පාහුණෙයෝ කියන්නේ ආගන්තුක සත්කාරයට සුදුසුයි. දක්ඛිනෙයෝ පින් සලකාගෙන යම පූජා කරන්න සුදුසුයි. ආංජලි කරණීයෝ වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්ස ලෝකයේට දින උතුම් පින්කෙත. එක දවසක් 100 කෙනෙක් හම්බ වුණා බුදුරජාන් වහන්සේට. උන්වහන්සේව 100 දැන් මේ දවස්වල තාම ඔයා ඉස්සරවගේ දාන දෙනවද කියලා. අප්පා භාග්‍යතුන් වහන්සේ මං හොඳට තෝරලා බේරලා කිව්ව දෙන්නේ. ඒ කොහොමද කියලා බුදුරජාන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම හොඳටම හොයනවා කිව්වා මෙයා සිල්වත්ද හොයලා දින. ඒතරක ඔබ ගිහියෙක්. ඔබට හොයන්න බෑ කිව්වා මේක. ඔබ දෙන්න කිව්වා සංඝයා උදෙසා පොදු සිතකින් සංඝයා උදෙසා දෙන්න කිව්වා. නැත්තම් ඔබ දීලා තව එක එක්කෙනා කිව්වොත් මම නෑ හාමුදුරු මෙහෙමනේ. මෙහෙමනේ අපරාධි මං දුන්නේ. අර සංඝයා උදෙසා දුන්නා කියලා හිතන ගිතන මම දුන්නේ සංඝයා උදෙසා මම දුන්නේ සංඝයා උදෙසා මං දීපු දේ සංඝයා උදෙසා දුන්නේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. එයාගේ පින ආරක්ෂා කරන්න බැරිද යාට? සංඝයා උදෙසා දුන්නේ කියලා හිතන එකට ආරක්ෂා කරගන්න පුළුවන්. සංඝයා උදෙසා දුන්නේ කියන අදහස නැත්තම් පින කිලුට වෙනවා. ඒ නිසා පින් කිලුට කරගන්න එපා. සංඝයා කිරිත පාදවා ගන්න. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදව් වෙනවා කියලා මේ ශාසනයේ පවතින්නේ. ඊළඟ එක තේ පෙන්නවා ශික්ෂාව කෙරේ ගෞරවය ඇති කරගන්න කිව්වා ශික්ෂාව. බුද්ධ දේශනාවේ උගන්වනවා ශික්ෂා තුනක්. සීල, සමාධි, ප්‍රඥා. සීලය ගැන කියද්දී සමහරු කියනවා මේ කාලේ සිල් රකින්න පුළුවන්ද කියලා අහනවා. සිල් රැකලා ජොබ් කරන්න බෑ කියනවා. එතකොට සීල් රැක්කම නෝන්ජල් වෙනවා කියනවා. අහලද මේවා? මේ මේ කවුද මේක කියන්නේ? මේ මුස්ලිම් අය කියනනම් කමන්නේ. කවුද මේවා කියන්නේ? මේ බුද්ධ සරණ ගච්ඡාම කියන අයනේ. එතකොට දැන් අපි ගත්තොත් ලංකාවේ අපි පුරුදු වෙලා ඇති යම්කිසි වැඩක් පටන් ගන්න හදනකොට අපි තිසරණ පන්සිල් ගන්නවනේ නේ. ඒතර මේගොල්ලෝ හිතන්නේ මේ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන මේ පොඩි සෙරමනි එකක් කියලා. ඒක මේ ඒගොල්ලන්ගේ ජීවිතයට සම්බන්ධ එකක් නෙමෙයි ඒක චාරිත්‍රයක් ඉෂ්ට කරන්නයි කරන්නේ. චාරිත්‍ර වෙලා ගියාට පස්සේ ඒක තමන්වත් දන්නේ ඒ සම්ප්‍රදාය ආවට පස්සේ ඒ මොකද්ද තමන් කරන්න කියලා. ඒත් ඒ නිසා මේ මේ සීලයට කිසි දවසක ගරහන්න හොඳ නැහැ. ඒ මොකද හේතුව? සීලය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං ඒව ජරා සාදු. එකිනෙකා නොකින්සිය ජරා සාදු කියලා. ඒ කියන්නේ මේ හොඳටම ඔත්පල වෙනකන් පුරුදු කරන හොඳ මොකද්ද කියලා අහනවා. දෙවි කෙනෙක් ඇවිල්ලා අහන්නේ. පුරුදු කරන්න හොඳ මොකද්ද කියලා ඔත්පල වෙනකම් බුදු දේශනාව තියෙනවා. සීලං යෝජරා සාදු. පුරුදු කරන්න හොඳයි කියනවා හොඳටම ඔත්පල වෙනකම් මොකද්ද? සීලය. ඒ නිසා මේ සමහර විට Tamanට පුළුවන් වෙන්න පුළුවන් පන්සිල් විතර. තව කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන් අටසිල්. නෑ නෑ නෑ මේක අටසිල් ඕනේ නෑ. ඔහෙත් පන්සිල් ගන්න එහෙම කියන්න එපා. ඒ පුළුවන් එක්කන ඒක කරපු අනුමෝදන් වෙන එතකොට. ඔව්. දැන් සීල් රකින්න උපන් හපන්නු බලන්න යන්න ඔබ ඉන්දියාවට. පුංචි ළමයි පොඩි ළමයි ඉන්නවා බෞද්ධ වෙච්ච අවුරුදු 8 9 ළමයි. ඒ ළමයි උපෝසතේ උපෝසතේ ගන්නවා. උපෝසතේ උපෝසත සීලය තියෙන්නේ. උපෝසත සීලය කියන්නේ අටසිල්. දැන් පොඩි ළමයි අටසිල් අරගෙන මේ ළමයි කොච්චර අටසිල්ද කියන්නේ දැන් සාමාන්‍යයෙන් මං ඉන්න තැනට එනවා මේ ළමයි. සමහරට මම දන්නේ මේ ළමයි සිල්ලරන් කියලා. මොකද සුදු ඇඳගෙන නෙමෙයි මේ ළමයි ඉන්නේ. මේ ළමයි සිල්ලරන් කියලා දන්නේ මම. ඉතින් මං එනකොට මං ඒ ළමයින්ට කියනවා මේ මේ දරුවන්ට මං ඉතින් අර උවෙන උවෙන පොඩි උවෙන ළමයෙක් කෙනා මං කියනවා මේ මේ දරුවන්ට කිරිතේ එකක් හදන්න. මේ ළමයි එක පාට කියනවා නෑ නෑ නෑ එපා එපා අපිට කහට වයස කීයේද? වයස 7 8 ළමයි. අපිට කහට අද උපෝසතේ. ඉතින් දවසක් එහෙම කිව්වා මං කෝ අද උපෝසිතේ නෙමෙයි නෑ. උපෝසිතේ නෙති හෙටනේ. ආ හෙටත් අපි උපෝසිතේ ගන්නවා කියනවා. ඉතින් දැන් ගෙදර ගියාට පස්සේ ගෙදරදී කියන අම්මලට අම්මේ අම්මා අද අපිට උපෝසිතේ අපි අද තේ කහට විතරයි කියලා කහට විතරක් බලන්නේ. අපි කිව්වොත් එහෙම මේ ලංකාවේ අම්මලාට චූටි ළමයෙක් ගිහලා කිව්වොත් එහෙම අම්මේ අද උපෝසිතේ කහට විතරක් දෙන්න කියලා. උඹ මේ මොකද්ද මේ කරන්නේ ඉර හදාගන්න මේ සීලයක් අල්ලගෙන ඉගෙන ගන්න වෙලා ඉගෙන ගනින්. කියන්නේ නැද්ද ඕක අපේ මහා උපාසිකාවෝ. ඊළඟට මහා විශාල උපාසක මහත්තුරු. මේ කොහෙද මේ සීලයක් කළ මේ පුංචි එකාට සීල් තේරෙනවද කියලා අහයි. බයින් නැද්ද? අන්න ඒකටයි පිරිහීම කියන්නේ. පිරිහීම කියන්නේ මම දැක්ක මේ මට පුදුම හිතුණා. ඒ ළමයිගේ තියෙන හැකියාව පුංචි ළමයි. හරි ආසයි සීලයට. ඉතින් මේ නිසා මේ සීලේ ශික්ෂාවට ආසා කිරීම ඒට ගෞරව කිරීම දැන් බලන මේ ශික්ෂාවට ගෞරව නොකිරීම නිසා සමාජ දැන් අපි ළඟට එනවා සමහර තරුණ පවුල් කඩාකප්පල් වෙන පවුල් අර්බුද තියෙන පවුල් ඔක්කොටම හේතුව පංචශීලී නැතිකම. ඉපදී ඒ කියන්නේ බැඳපු ජෝඩුවට තිබුණා නම් පංචශීලී දැන් බලන්න මේ ගිහි ජීවිතය තුළ තියෙන බලවත්න ප්‍රශ්නයක් නෙමෙයිද සැකේ. සැකේ බරපතල ප්‍රශ්නයක් නේද? මේ සැකේට හේතුව මොකද? සීලිය නැති නිසානේ. සිල්වත් ශික්ෂාපද වලට ගෞරව කරනවා නම් ඒ කිනාට එක්කෙනා කිසි දවසක මේ අරුද හටගන්නේ නැහැ. එතකොට සීලයට ගෞරව කිරීම බුදුරජාන් වහන්සේ දේශනා කළා බුදු සාසනේ දියුණුව කියලා. ඊළඟට තියෙනවා ගෞරවය. දැන් මම කරුණු හතරක් කිව්වා. බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරව කිරීම, ශාස්ත්‍රු ගෞරවය, ධර්මයට ගෞරව කිරීම, ධර්ම ගෞරවය, සංඝයාට ගෞරව කිරීම සංඝ ගෞරවය ශික්ෂාවට ගෞරව කිරීම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමාධියට ගෞරව කිරීම ඒකත් උපකාරී වෙනවා කිව්වා මම දැන් අහලා තියෙනවා මට කනටම මම අහලා තියෙනවා මේ සමහර ඔය බෞද්ධ කියලා කියන සම්ප්‍රදායන් එක එක භාවනා ගුරුකුල තියෙනවා ඒගොල්ලෝ කියනවා මේ අලුත් වචනේ මම අහලත් නැහැ දේශනාවල නම්. ඒක අටුවාවල නම් මම දැකලා තියෙනවා. සුස්ක විදර්ශක ඩ්‍රයි විපස්සනා කියලා උගන්වනවා මේ විපස්සනා සමාධිය කෝන්නේ කියනවා. ඊටට මොකද්ද ඒක ඒක බුදුරජාන් වහන්සේගේ ශාසනය දියුණු වෙන්න හේතු වේද? අතුරුදහන් වෙන්න හේතු වේද? අතුරුදහන් වෙන්න හේතුවක්. අපිට සමාධිය නැති එක වෙනම කතාවක්. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමාධිය ගැන ආර්ය ස්ථාංගික මාර්ගයේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුනම උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ සමාධි ස්කන්ධයට සමාධි කොටසට. එතකොට බුදුරජාන් වහන්සේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරලා සමාධියක් තුළ මේ සිත වැඩෙනවා කියලා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය සහ හතරවෙනි ධානය සම්මා සමාධිය හැටියට විගන්නනවා. ඒතර අපිට තියෙන්න ඕනේ අපිට නැති එක වෙන්නම කතාවක්. නමුත් අපි අපි ඒක අගය කරන්න ඕනේ. අපි ඒක පිළිගන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල සමාධිය ගැන කියනවා කියලා. එතකොට සමහර අපි සමාධිය නොවඩන්න පුළුවන්. නමුත් ඊළඟ එක්කෙනා සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒක යාට හිතසුව පිණිස පවතින්නේ නැද්ද? හිතසුව පිණිස පවතිනවා. ඉතින් මේ නිසා සමාධියට ප්‍රශංසා කිරීම, ගෞරව කිරීම බුද්ධ ශාසනයේ බබලීමට හේතුවක්. දැන් අපි ගත්තොත් මේ සුද්ධ ටික අනේ පව් මේ ස්ට්‍රෙස් එක හරි මේ මේ අඩු කරනවා කිය කී භාවනාවට අගය කරනවා. මම ඒකට කැමතියි. අපේ රටේ භාවනා කරන තරුණ ළමයින්ට මොන භාවනාවද? මේ ඉගෙන ගන්න කාලේ මොන භාවනාවද කියලා අහනවා. සමහර කෙනා භාවනා කරන්න ඉබා මුල්‍ය අවුල් වෙනවා. ගරහනෝ සමාධියට. ඉතුරු වේද බෞද්ධ සමාජයක්. ඉතින් ඒ නිසා දැන් අපි කිව්වොත් එමේ සුදු යටත් එක මෙඩිටේෂන් ආ මෙඩිටේෂන් I like it කියනවා. මේ ඔයගොල්ලෝ කතා කරලා මේ සිංහල කෙනෙක් කියන මම භාවනා කරන පිසුදු යාට. ඔයාට මොකද තියෙන ප්‍රශ්නේ? මොකද ඔයා? ඔයා වොරිද කියලා අහයි. එක එක එව්වා. මේ ගරහන්නේ මොකේදද? භාග්‍යතුන් වහන්සේ වදාලා සමාධියටයි. මේ නිසා මෙන්න ඒවා අපෙන් වෙන්නේ නැත්තම් අපෙන් ඒක කරුණු පහක් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි අනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වදාළ කස්සප මාගේ ශ්‍රාවකයෝ. එතකොට බුදුරජාන් වහන්සේ අපිව සැලකුවේ කාගේ ශ්‍රාවකයෝ හැටියටද? උන්වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඔබත් අපි ඔක්කොම මාගේ ශ්‍රාවකයෝ කරුණු පහකින් යුක්ත නම් මේ ශාසනය බබලනවා කිව්වා. මාගේ ශ්‍රාවකයෝ ශාස්ත්‍රූ ගෞරවයෙන් යුක්ත නම් මාගේ ශ්‍රාවකයෝ ධර්ම ගෞරවයෙන් යුක්ත නම් මාගේ ශ්‍රාවකයෝ සංඝ ගෞරවයෙන් යුක්ත නම් මාගේ ශ්‍රාවකයෝ සීල ගෞරවයෙන් යුක්ත නම් මාගේ ශ්‍රාවකයෝ සමාධි ගෞරවයෙන් යුක්ත නම් ශාසනේ බබලයි. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ ශාසනය කියලා අදහස් කළේ මේ කරුණ වලින් මතුවෙන එකක්. එතකොට තිසරණේ තියෙනවා එතන සීලේ තියෙනවා සමාධියේ තියෙනවා ධර්මයේ තියෙනවා මේ ටිකෙන් තමයි ශාසනය මතුවෙන්නේ. වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒක බුදුරජාන් වහන්සේ හරියටම දන්න අවබෝධයෙන්ම දන්න අවබෝධයම කරුණු ප්‍රකාශ කරන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හරියටම පෙන්වා දුන්නා මේකයි කියලා. ඒක නැත්තම් යම්කිසි සමාජයක ওই කියපු දේවල් ටික බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයක් නැත්තම් ධර්මයේ කෙරේ ගෞරවයක් නැත්තම් සංඝයා කෙරේ ගෞරවයක් නැත්තම් සීලයේ කෙරේ ගෞරවයක් නැත්තම් සමාධි කෙරේ සමාධිය කෙරේ ගෞරවය නැත්තම් නාම මාත්‍රික නමෙන් විතරක් තියෙන දෙයක් මිසක් එතන සජීවී දෙයක් නෑ. එතන තියෙන තුමන් ඩෙඩ් එකක් තියෙන පුළුවන්. සජීවී එකක් තියෙන විදියක් නෑ. ඒතර සජීවී දෙයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ කාටද? අපට. අපි ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ ශ්‍රාවකයන් කෙරේ සීලයේ කෙරේ ශික්ෂා කරේ තියෙනවා නම් ඒක අපිට විශාල පිහිටක් Sadu, sadu, sadu.